ඉතින් අපි දේශනා මාලාවක් වශයෙන් කියන කොටත් තේරෙනවා. ඒ වගේම භාවනානුකූලව යෙදෙන කොටත් තේරෙනවා. පොත්පත් වශයෙන් දැනුම වශයෙන් තේරෙනවා. ඒ සමාධි සම්බොජ්ජංගය කියන්නේ සෑහෙන දුරට භාවනා ජීවිතේ ලොකු ළඟාවීමක්. නමුත් ඒ ළඟාවීම එකවර ලබන එකක් නෙවෙයි. ඊට කලින් අර විස්තර කරපු සතිය, ධම්මවිචේ, විරිය ආදී බොජ්ජංග ධර්ම එකලස් වීම නිසා, ඒව ගොනු වීම නිසා ඇතිවෙන මේ ප්‍රමෝද පීති පස්සද්දි කියන ධර්ම પરම්පරාවේ හොඳ බලවත් අවස්ථාවක් තමයි මේ සමාධි සම්බොජ්ජංගය කියන්නේ. ඉතින් මේ සමාධි සම්බොජ්ජංගය නැත්නම් මේ සමාධි භාවනාව තමයි සරුවච්චන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සලා තිබුණු ලොකුම ලොකු ළඟාවිය. ඒක නිසා මේ పూర్ව සරුවච්චන් වහන්සේ පහළ වෙන්න ඉස්සලා పూర్ව පැවති යුගයේ තියෙන හනමිටි අදහසක් තමයි සමාධිය කියන්නේ භාවනාවේ භාවනාවේ කියන්නේ සමාධිය කියලා කියන අදහස. ඇත්තටම සරුවචනාංශයේ ලෝකයට පහළ වීමෙන් ඇතිවෙච්ච ලොකුම විපර්යාසය නැත්තම් ලොකුම දායාදය තමයි මේ සමාධිය මතින් ප්‍රඥා මාතු කර ගැනීම. ඒ ප්‍රඥා මතුවෙන්න ඕන කරන හොඳම පදනම සකස් කරලා දෙන්නේ මේ සමාධියෙන් තමයි. නමුත් මේ සමාධිය කියන්නේ නිෂ්ඨාව නෙවෙයි. ඒක හොඳට මේ සතිපට්ඨාන භාවනා කරන්න ඇත්තෝ තේරුම් අරගන්න ඕනේ සමාධි කියන්නේ ලොකුම ලොකු ළඟාවීමක් හැබෑව. නමුත් ඒක අර ඊගාවට මතුමත්තේ පහළ වෙන්න තියෙන ප්‍රඥාවට අවශ්‍ය කරන්නා වූ පදනම සකස් කරලා දෙන නිසා ඒක ඇත්තටම වටිනා ශ්‍රේෂ්ඨ දෙයක්. නමුත් ඒක නිෂ්ඨාව කරගත්තොත් එතන විශාල ඒ වටිනා දේ වගේම විශාල අත්තරද්දකුත් යටිපහුව වෙනවා. සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඥානාති පස්සති කියන එක සර්වචනාංශගේ ශ්‍රී මුක දේශනාවක්. අනේ සමාහිත හිතක්. එහෙම නැත්නම් සමාධිගත හිතක් ඇති වෙච්ච කෙනාට තමයි ලෝකේ ඇත්ත ඇති ඇති වශයෙන් තීරුම් ගැනීමේ ශක්තිය ඇති වෙන්නේ කියන එක සරුවචන දේශනාව. ඒ නිසා මේ ප්‍රඥාවට අවශ්‍ය කරන පසුබිම, ප්‍රඥාවට අවශ්‍ය කරන්නා වූ ගෙබිම, විද්‍යම කඩම සකස් කර දීම තමයි සමාධියෙන් කෙරෙන්නේ. ඉතින් අද වුණත් ඒ භාවනාවක් ගැන විමසන ආධුනිකයෙක් උඟාවක් වෙලාවට මේ සමාධිය තමයි ආසන්න පරමාර්ථය වශයෙන් තියාගෙන ඒ නිසා ඒ භාවනා මධ්‍යස්ථානයක් අපි හදනකොට එහෙම නැත්නම් අපි වෙන මේ භාවනාවට ගැළපෙන දෙයක් හදන හොයනකොට තෝරනකොට ඒ සමාධියට ගැළපෙන දේ තමයි හොයාගෙන යන්නේ. ඒ නිසා ලෝකේ පැවතුණ මේ මෑත නැත්නම් අපි කියනවනේ මේ බුද්ධ ජයන්තිය කියන පරිවර්තනයේ ඉස්සෙල්ලා ලෝකේ පැවතුනා මතයක් භාවනා කරන්න ආරණ්‍යගත වෙන්න ඕන. භාවනා කරන්න පැවිදි වෙන්න ඕන. භාවනා කරන්න කමටහන් ගන්න ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා බුලත් අතක් දීලා වැඳලා ඒ සම්ප්‍රදාන කුල කමටහන් ගන්න ඕනේ. මේ පරිසරයෙන් තොරව මේ දිනදා අමුදරුවන් රකිද්දී ඉවල් දොරවල් වල වගකීම් දරද්දී ඒ හැම කෙනාටම මේක කරන්න බෑ කියලා ඒ භාවනා කරන පිරිසයි භාවනා නොකරන පිරිසයි අතර මා විශාල පරතරයක් හිතින් හදාගෙනයි තිබුණේ. ඉතින් මේ නිසා ගොය දෙනෙක් හිතුවා මේ භාවනා කරන්න මේ ආත්ම බෑ. අපිට පුළුවන් ඉන්නේ භාවනා කරන තරම් සුදුසු ආත්මයක් ලබන්න පින් කරන එක විතරයි. ඒ නිසා භාවනා කරන නැත්තන්ට දන් දීලා ඒ ඒ උදව්පදව කිරීමෙන් අපි ඉස්සරහට මේ භාවනා කරන්න පුළුවන් පරිසරයක් ආත්මයක් ලබා ගන්න අදහස වගේ කියලා මරණින් එහා පැත්තට ජීවිතේ ලැබිය යුතු ඒ પરමාර්ථ මරණින් එහා පැත්තට තල්ලු කරන ගතියක් තිබුණා. ඒකට හේතුව මේ සමාධියම නිෂ්ඨාව කරගෙන කරන කල්පනාවක තියෙන වැරදි නිගමනයක්. ඉතින් මේක පිළිබඳව සමාධි භාවනා ප්‍රඥා භාවනා කියන දෙක පිළිබඳව පොතක් ලියපු ඒ සුදු මහත්තයෙක් ලියලා තිබුණා කුංචි කාරණා දෙකක්. ඒක ඒක අපිට උනත් වටිනවා. එයා කියලා තියෙනවා මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ ලෝකේ ඇතිවෙච්ච බුද්ධ ආගමේ ඇතිවෙච්ච පුනර්ජීවණයට බටහිර ලෝකයේ බටහිර ජාතිකෙක් වශයෙන් දකිනකොට මට කාරණා දෙකකට අඩු කරන්න පුළුවන්. මේ කාරණා දෙක නිසා බටහිරටත් බුද්ධ ආගම ආවා. බටහිරටත් බුද්ධ ආගම <clears throat> සජීවීව ළඟා වුණා. ඒවතර නෙවෙයි සම්ප්‍රදාන කුල බුද්ධ ආගම තිබිච්ච ආසියාකරයේ රටවල් වලත් පුනර්ජීවනයක් ඇති වුණා කියලා. ඒ කාරණා දෙක වශයෙන් පෙන්වන්නේ මොකද්ද? එක තමයි මේ සමාධිය මේ අපි හිතාගෙන ඉන්න මේ ප්‍රධාන සමත සමාධියෙන් තොරව සුද්ධ විපස්සනාවක් කරන්න පුළුවන් ඒක නිවන් දකින්න පුළුවන් කියන්නේ. මේක මා විශාල විප්ලවයක් වුණා. ඉස්සර හිතුවේ ඒ සමාධිය සකස් කරගන්නට බැරි වුණොත් ඒ සමාධිය නැත්තම් ඉතින් අපිට බලාපොරොත්තු තියන්න බෑ. ඒ සමාධිය ගන්න නම් සප්පාය කරුණු හතක් තියෙන්න ඕනේ. ඒ සප්පාය කරුණු ඉතින් මේ ගෙවල් දොරවල් වල අමුදවුනට ගෙනේ රැකී රස්සාවල් කරද්දී දුවන පයින් ජීවිතවල ගන්න බෑ කියලා පැකිටිච්ච, පෙරදිච්ච, පච වෙච්ච මානසිකත්වයක් තිබුණා. මේ බුද්ධ ජයන්තියත් එක්ක ඇති වෙච්ච විපර්යාසය තමයි මේ රැකී රස්සාවල් කරන, අමුදරුවන් රකින්න, ව්‍යාපාර කරන, වගකීම් සහිත ඇත්තන්වත් සමාධිය නැති වුණත් එක ආකාරයකට සමාධිය සම්පූර්ණ කරගෙන අනියමාර්ථයකින් ඒක ඉෂ්ට කරගෙන ගීගෙවල ඉන්න ගමන්ම හොඳ ගැඹුරු භාවනා කරන්න පුළුවන් කියන්නේ. ඒකට මේ හේතු සාධකේ තමයි මේ සුද්ධ විපස්සනාව, සුඛ විපස්සනාව කියන විකල්පේ. ආනේ සුද්ධ සුඛ විපස්සනාව ඒ නිසා <clears throat> ලෝකෙට මතුවෙච්ච නිසා ඒ බටහිර ඉන්න ආගමක පරිසරයක් නැති වෙන විදිහට කියනවා නම් සම්ප්‍රදාන කුල බෞද්ධ පරිසරයක් නැති ඇත්තොත් මේක දැන් පරිේශන ගතියකින් භාවනා කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේක ඉස්සල්ලාම මේක වෙනකොට මොකද්ද මේ සම්මතය අවශ්‍යමයි. නැතුව මේක කරන්නම බෑ කියලා. ඒ බදාගත් ගුරුවරු පිරිසක් රජ කරන ලෝකේ දැන් විපස්සනාවට නැගී හිටින්න පුළුවන් කියන කාරණාව එනකොට විශාල යුද්ධයක් ආවේ. ඒ යුද්ධේ මොකද මෙව්වා කරන්න බෑ. ඔය කිව්වට කරන්න බෑ. අපි දන්නේ අපිටයි මේ මේ પરම්පරාවේ අයිති ඒ නිසා අපි කියන තාලට කරන්න ඕනේ සමාජියම තියෙන්න ඕනේ නැතුව කරන්න බෑ කියලා විශාල විප්ලවයක් කෙරුවා. ඒකෙදී ඇත්තට පුරෝගාමීව කටයුතු කරපේ ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේලා යම් ආකාරයකින් ඉඳා ලැබෙමින් බඩපහර කමින් දිගින් දිගට දිගින් දිගට නෑ මේ සුද්ධ විපස්සනාව කරන්න පුළුවන් කියලා අද අපි මේ ඉන්නේ 2000 2005 වෙච්ච යුගයේ අද වෙනකොට එක හඬින් මුළු ලෝකෙම පිළිගන්නවා සුද්ධ විපස්සනාවට තනියම හිට ගන්න පුළුවන්. ඒකට කූඤ්ඤ ගහන්න ඕනේ නැහැ, කරු ගහන්න ඕනේ නැහැ. සුද්ධ විපස්සනාවට හිටවන්න වෙට ගන්න පුළුවන් කියලා. මේක විශාල මේ ඉදිරි පිම්මක් ඇති වුණා බටහිරට බුද්ධ ආගම යන්න. ඒ වගේම සම්ප්‍රදායන කුල රටවල් වල ඉන්න බටහිර චින්තනය ඇති ඇත්තෝ මේ ලැබිච්ච ඉඩ පහඩුකම නිසා වහවහ භාවනාවට පෙළඹුණා. දෙක තමයි මේ <clears throat> මේ විදිහට සුද්ධ විපස්සනා නැගිටට පස්සේ මේ සුද්ධ විපස්සනාව කියන එක කාගවත් අධිකාරියක් නැහැ. කාටවත් වඳින්න ඕනේ නැහැ ඒකට. ඕනම කෙනෙකුට ස්වාධීනව පටන් අරගෙන කරන්න පුළුවන්. ඒක නිසා මේක භික්ෂුන් වහන්සේලාගේ අධිකාරියට ගියේ නැහැ. අරණ්‍යමයි කියලා අධිකාරියකට ගියේ නැහැ. මේ සාමාන්‍ය ගිහි ගෙවල කටයුතු කරන ස්ත්‍රී පුරුෂ කියලා වෙනසකට ගියෙත් නැහැ. ඕනම කෙනෙක් ගිය නිසා අද පුරුෂයන්ට පුරුෂයන් නෙවෙයි ගිහියත්තන්න කමටහන් දෙන ගිහියත්තෝ ඉන්න තරමටම මේ විපස්සනාව නැගී සිටීම නිසා කිස් අර ඉස්සල සමතේ නැතුව බෑ අපි කියන විදිහට නැතුව බෑ මේ තොইল නටන්න මේ වෙදකම කරන්න කොඳුරු තෙල් කල 7යි 7යි තියෙන්න ඕන කියන හිටපු කට්ටිය කොනින් කොනට විලා තල්ලු වෙලා ගිහලා වැඩ කරන්නේ නැත්තො තමන් විශ්ීම තමන් අනිකට උගන්නාගෙන දැන් પરම්පරාවක් ලෑස්තිලා. මෙන්න මේ කාරණා දෙක පුංචි කරලා හිතන්න එපා. මේ සමාධිය ගැන කතා කරනට නොකිය යුත්තක් මම මේ කියන්නේ. නමුත් තේරුම් අරගන්න ඕනේ අර ඉස්සර වගේ සමාධිය සඳහා සමාධි භාවනා කරන එකක් නෙවෙයි මේ සතර සතිපට්ඨානෙදි තියෙන්නේ ප්‍රෝජනේ සලකලා වැඩ ගන්න සමාධියක්. ආන්නේ සමාධිය මේ විශේෂම ගිහියත්ව විශේෂම මේ කාර්ය බහුල රජකීය රාජකාරී සහිත වගකීම් සහිත ඇත්ත හොඳට තේරුම් ගන්න ඕනේ අපිට මේක ලැබුණා නොලැබුණා නම් අපිට කවදාකවත් මේ වගේ ඉදිරි ගමනක් කරන්න ගැම්මවත් ධෛර්යවත් අදිස්ථාන ශක්තියවත් එන්නේ නැහැ. නමුත් මේ දැන් අපි මේ බුද්ධ විඳින්නේ අපේම දක්ෂකමකින් අරගත්ත අදිස්ථාන ශක්තියක්වත් චිත්ත ශක්තියක්වත් නෙවෙයි. මේ පසුගිය අවුරුදු 20 30 තුල ලෝකේ ඇති වෙච්ච විශාල විප්ලවයකින් ලොකු පෙරලියකින් පස්සේ ඇති වෙලා තියෙන සිල් චිත්ත tattයක් තියෙනවා. සමාජික tattයක් තියෙනවා. අන්නේ tattwe නිසයි අපිට මේ හයියෙන් කතා කරන්න පුළුවන් වෙලා. අපිට මේ සෙනගක් එකතු වෙලා අපි මේ මේ අමුදරුවන් දකින යුතුයකම් ඉෂ්ට කරන වගකීම් සහිත ඇත්තොත් අපිත් භාවනා කරන්න ඕනේ කියන හැඟීම අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒ අපේම තටමලා අපි ගත් එකක් නෙවෙයි. අපිට මේ පරිසරයෙන් සමාජයෙන් යුගයෙන් ලැබිච්ච දෙයක්. ඉතින් අපි මේක ඉස්සරහට ගෙනියන්න ඕනේ. ගෙනියලා ඉදිරි પરම්පරාවකට පෙන්ලා දෙන්න ඕනේ. මෙහෙම කරලා බැරි වුණත් මොකෝ? හරි ගියේ නැතත් මොකෝ? හරි ගියේ නැතත් කමක් නැහැ. මොකද මේ වැඩේ පුළුවන් කියලා හැඟීමෙන් කරනකොට අර ඊටු ශ්‍රද්ධාව, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා වැඩෙන එක අඩු ගන්න මෙදා බැරි වුණත් මත්තර හරි පරෝජනවත්. ඒක නිසා මේ හැකි සංඥාව ඇති වෙලා තියෙන යුගයක්, චන සම්පත්‍ය ඉදිරිපත් වෙච්ච යුගයක්. අපි ඕනේ ලැබිච්ච මේ වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. අන්නේ අදහස මුලින්ම තියාගන්න ඕනේ මේ සමාධිය නැත්නම් මේ සමාධි සම්බොජ්ජංගය ගැන අපි මේ පොතේ දැනුම මූලධර්ම දැනුම ඒ වගේම අත්දැකීම් පිළිබඳ සාකච්ඡා කරන්නට පෙළඹෙනකොට. ඉතින් සරුවච්චන් වහන්සේ සමාධි සම්බොජ්ජංගයේ මේ ආනාපාන සති සූත්‍රයේදී විස්තර කරන්නේ අර අපි ඉස්සලා ඉදිරියෙන් තියාගත්ත පාඨය පස්සද්ද කායෝ සුඛිනෝ චිත්තං සමාධියති. පස්සද්ද කායස්ස. අර ඊයේ අපි සාකච්ඡා කරපු පස්සද්දි සම්බොජ්ජංගයේ සහිත නැත්නම් හිතේ සංහිඳියාවක්. කයේ සංහිඳියාවක් සහිත කෙනාට සුවසේ හිත සමාධි වීමක් සිද්ධ වෙනවා. හිතේ තැම්පත් වීමක් සිදු වෙනවා. ඒක තමයි අපි අදහස් කරන්නේ කාය තැම්පත් නම් හිත තැම්පත් වෙනවා. හිත තැම්පත් නම් කාය තැම්පත් වෙනවා. නමුත් මේ තැම්පත් වීම මේ ශල්්‍ය කර්මයකට ඉස්සෙල්ලා නිින්ද යන බේතක් දීලා හිරිවට්ටලා රෝගියා තැම්පත් කරන තැම්පත් වීමක් එහෙම නෙවෙයි. එහෙම නැතුව ක්ලාන්ත වෙලා නිදිගෙන වෙනකුත් නෙවෙයි. හොඳ අවදියෙන් යුක්තව කලින් වඩන ලද සතියෙන් ඒ වගේම ආරම්භන ලද මේ ධම්මවිචයේ වීර්යෙන් යුක්තව අරමුණක් එක්ක කටයුතු කිරීමෙන් ඇති වෙන මේ tempatkamak තියෙනවා. ඒ tempatkamat අගේ ආඩම්බරය කිරීම තමයි ලැබෙන tempatකම ලැබෙනකොට ඒක නම්බු කරන එකකට අගේ ආඩම්බරය කිරීමෙන් පමණමයි ප්‍රමෝදයක් හිතේ පහළ වෙන්නේ. ඒ tempatකම ආවත් කලකොල වෙනවනම් ඒක අවුස්සනවනම් පහුරු ගන්නවනම් ඒ හිතේ කවදාත් ප්‍රමෝදයක් පහළ වෙන්නේ. ඒකෝට ඒ පුද්ගලයාට මත්තේ පහළ වෙන ප්‍රීතියක් හෝ පස්සද්ධියක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර ආනාපානට හිත දාලා පිම්බීම හැකිරීමට හිත දාලා ඒකම හිත මේ සතිය දිවෙගෙන දිනුනේ යනකොට අරමුණයි හිතයි අතර ලොකු හාදකමක් ලොකු මිත්‍රත්වයක් ලොකු සම්බන්ධයක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට මේ අරමුණ ධම්මවිචය කියන කණ්ණාඩියට දාලා එහි යත්තා වූ නාම රූප ධර්ම දැකීමෙන් හෝ එහෙම නැත්නම් ස්වභාවික ලක්ෂණ දැකීමෙන් හෝ ඒ දෙක අතර සම්බන්ධය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කරබැලීමේ ආසාව කුසල ඡන්දේ කියන වීර්යය වැඩෙන්න පටන් ගන්නවා. ආනෝය ධර්ම පෙළ ගැහිමෙන් තමයි මේ විපස්සනාවට සතිපට්ඨානට අවශ්‍ය කරන්නා වූ සමාධිය හැදෙන්නේ. එහෙම නැත්නම් සමත ක්‍රමයෙන් බලනවා නම් මේ ආනාපාන හිත දාලා ඒකමත් එක්ක හිත සමාධිගත වේගෙන එනකොට අරමුණේ හිත নিমগ্ন වීම තුලින් ඒ ලැබෙන මේ වීර්යයට ලැබෙන ඉඩානුව ඒ පුද්ගලයාටත් ඒක ප්‍රමෝදයක් පහළ කරගන්න ඉඩක් ලැබෙනවා. නමුත් ඒක හුඟක් වෙලාවට අපි පසුගිය දවස් තුනේම අවබෝධ කරේ ඒ தත්තරපත් වෙනකොට මේකයි හොඳ தත්ත්වය මේකට මම මේ සාදර වෙන්න ඕනේ මේක මම තනවා වඩන්න ඕනේ මේක මම ආරසා කරන්න ඕනේ කියන හැඟීම නොවුනොත් මේ ප්‍රමෝදය පහළ වෙන්නේ නැහැ. ගොඩදෙනකොට අද තියෙන ප්‍රශ්නේ එතනයි. ආන්නේ ප්‍රමෝදය බහල කර ගැනීම එතන අවශ්‍ය සූරකමක් තියෙනවා. ඒ සූරකම නැවත නැවත භාවිත කිරීමෙන් බහුලීගත කිරීමෙන් තමයි ප්‍රීතියක් වඩටපත් වෙන්නේ. ප්‍රීතිය තුලින් තමයි මේ මේ පස්සද්ධිය කියන සංහිඳියාව tempatකම ඇති වෙන්නේ. මේක තමයි සමාධිය ඇතිවීමට අවශ්‍ය කරන මූලික සාධකය. ඒ නිසා පස්සද්ද කායස සුඛිනෝ චිත්තං සමාධියයි. යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ පස්සද්ද කායස සුඛිනෝ චිත්තං සමාධියති තස්මින් සමයේ භික්ඛුනෝ සමාධි සම්බොජ්ජංගං සමාධි සම්බොජ්ජංගං ආරභති. ඒ නිසා ආන්නේ විදියට පස්සද්ධිය ඇති වෙලා දැන් Tamanට හොඳට වැටහෙනවා නම් අර කලින් තිබුණ විදියට නීවරණයන්ගේ බාධාව නැහැ. අරමුණට මූණට මූණ දාලා තියෙනවා. නමුත් ඒ අරමුණේ අර තිබුණ ගොරෝසු රළු ප්‍රකට ලක්ෂණ නැහැ. අරමුණ හොඳට කීකරු වෙලා තුනී වෙලා තැම්පත් වෙලා තියෙනවා. ඒ වගේම Taman අර <clears throat> කන්දක් උඩට ගියාම මහා සාවියක් පදාශයක් පේනා වගේ Tamanට හොඳට ඉඩපාඩුවක් හිතට එනවා. ආන්නේ ඒකට තේරුම් අරගන්න ඕනේ මේක භාවනාවෙන් ඇති වෙච්ච මේ සංහිඳියාවක් අන්නේ කන්ද ඉක්මනට ආයේ බහැලා ගමට යනවට වැඩිය නැගපු එකේ පුළුවන් තරම් වෙලා කන්ද උඩ ඉඳගෙන ඒ තැම්පත් ගතිය හොඳටම තැම්පත් වෙන්නේ. ඒ පස්සද්ධිය හොඳටම හිතේ තැම්පත් වෙන්න දෙනකොට තමයි සුවයකුත් ඒ සුවය තුලින් මේ සමාධියත් ඇති වෙන්නේ. මේ ඇති වෙන සමාධිය අර කලින් කියාපු සතිපට්ඨානයේ බර නැත්නම් විපස්සනාට බර සමාධියක්ද එහෙම නැත්නම් සුද්ධ සමතමේ සමාධියක්ද කියන එක අද උදේත් අපි ධර්ම සාකච්ඡාවේ සම්බන්ධ කරා ඉච්චර ලේසි නෑ තෝරන එක. විශේෂයෙන්ම යෝගාවචරයා මේ සමාධිය ඇති වෙන අවස්ථාව වෙනකොට ලොකු බෞද්ධ ස්වභාවයක් ඇතුවයි නොවින්දත් ඉඩ තියෙනවා. නිසා ඒ පුද්ගලයාට මේ ඇති වෙලා තියෙන්නේ අරමුණේ <clears throat> සමතමේ සමාධියක්ද විපස්සනා සමාධියක්ද කියලා කියන්න අමාරුයි. ඒ විතරක් නෙමෙයි Tamante ඇති වෙන தત્ත්වයේ ගුරුවරයාට වාර්තා කරන තරම් මේ ගුරුවරයාත් එක්ක සම්බන්ධතාවයක් මේ වෙනකොට ඇති වෙන වෙනසක් තියෙනවා. ඒක ගුරුවරයාට තේරෙන්නේ නැහැ මේ සමත සමාධියක්ද විපස්සනා සමාධියක්ද වෙන්නේ කියලා. නමුත් අපි මෙතෙන්දී අර බාරණ ගත්ත ධර්මදේශන වලින් පොඩි කොටසක් ඉදිරිපත් කරගනිමු. මේ කියන මේ අවුල් සහගත தത്വෙට පොඩි ආලෝකයක් ගන්නද ඒ නිසා යම්ම වෙලාවක Tamange හිත පවතින්නේ සම්මුති අරමුණක නම් සම්මුති අරමුණින් මතින් ඇති වෙන සමාධියට තමයි සමත සමාධිය කියන්නේ. යම් වෙලාවක Tamange හිත පවතින්නේ මේ අත්දැකීමක් මත විඳින්න පුළුවන් දෙයක් මත නම් ඒක මතින් පමණමයි ඔය ධාතු මනසිකාරයට ගිහිල්ලා විපස්සනා සමාධියක් ඇති වෙන්නේ. නිසා ආස්වාද ප්‍රසවාස කරනකොට සමතයට බර ගුරුවරු නැත්නම් සමතමය සමාධියක් කැමැති රූපාවචර ධානය කෙරෙහි නැඹුරුවක් ඇති සමාධියක් ඇති කරන ඇත්තෝ නිතරම මතක් කරනවා තමන්ගේ භාවනාව අවධානය එහෙම නැත්නම් මානසිකාරයේ නිතරම හුස්ම රැල්ලේ පවත්තන්නේ. හුස්මේ දිග බව බලන්න, කෙටි බව බලන්න, මුලැමැදාක බලන්න හුස්ම සංසිඳනකයි යන්නේ. එතකොට මේ හැපෙන තන දැනෙන උණුසුම් සිසිල් ගති, ඒ වෙනුවට කයේ දැනෙන දේවල් දිගේ හිත යන්න දෙන්න එපා. ඒකට ගියොත් සමාධිය සමථ විපස්සනා දෙක අතර පටලැවෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ හුස්ම රැල්ල මතේ හිත පවත්නවා නම් ඒකට කියනවා මේ සමත සමාධිය කියලා. අපි මේ කාය කායේන්ද්‍රිය ගැන කතා කරනවා නම් ඒ වගේම චක්කු ඉන්ද්‍රිය ගැන කතා කරනවා නම් කසින මණ්ඩලයක් හෝ වෙන මොනවා හරි දකින්න දෙයක ඒ දකින බාහිර රූපාරම්මණයෙම හිත පවත්තමින් භාවනා කරනවා සම්මුතියේ හිත පවත්තමින් භාවනා කරනවා නම් ඒක කියනවා සමත සමාධිය. නමුත් මේ මගේ පේන දැන් මේ පේන්නේ දකින්න එක කෙරෙන්නේ දකින්න එකයි මේ අහන එකයි මේ රස විඳින එකයි පහස ලබන එකයි ආදී වශයෙන් ඒ ඒ ద్వාරයන් ద్వාරයන් කුප්පන කිචිකවන බාහිර අරමුණ නෙවෙයි ద్వාරයන් පිළිබඳ අරමුණට හිත ගියොත් නැත්නම් එයින් ඇති වෙන දැකීම ඇසීම ආදී දේවල් බලන්න පටන් අරගත්තොත් එතකොට විපස්සනාවට යනවා ඉතින් ඒක නිසා මේ මේ කාරණාව මෙහෙම අපි මේ වචන දෙක තුනකට දැම්මට යෝගාවචරයට එච්චර ලොකු ගැම්මක් අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. නමුත් දැනගන්න ඕනේ සම්මුති අරමුණක් මතින්. භාවනාව සමාධිය ඇති වුණොත් ඒකට සමත සමාධිය කියනවා. මුළු මේ අධ්‍යක්ීම් සංසිද්ධියම පූර්ණව අත්විඳීම් සහිතව යන්න පටන් අරගත්තොත් ඒකට අපි කියනවා විපස්සනා සමාධිය කියලා. ඒක නිසා <clears throat> තමන්ගේ කර්මස්ථාන පිළිබඳව ගුරුවරයාට වාර්තා කරනකොට හැකිතාක් දුරට ඒ Taman කරන මෙනෙහි කරන විඳින දේවල් පිළිබඳව විස්තර කතා කිරීමෙන් තමයි ගුරුවරයාට අන්තම් පටපාද ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මට හොඳට සමාධියක් ආවා මගේ මෙහෙම වුණා එහෙම වුණා කියලා විස්තර කිව්වට ඒ අලගිය මොලගේ විස්තර නැතුනොත් මේ සමථ සමාධිය විපස්සනා සමාධිය තේරුම් ගන්න අමාරුයි. මේක මේ සමතය දිහාට යන සමාධියට පබන්ද සමාධිය කියන වචනය පාවිච්චි කරනවා. විපස්සනාවට යන සමාධියට කණික සමාධිය කියන වචනේ පාවිච්චි කරනවා. ඒ ක්ෂණික සමාධිය කියලා කියන්නේ එන ඕනෙම අරමුණක් මතේ අරමුණ එනකොටම ඒ දිහාවට සතිය විහිදුවලා ඒ අරමුණත් එක්ක වේදනා හිතවිලි සද්දවල බාධාකින් තොර ඍජුවම <clears throat> අරමුණට බැස ගැනීම තුලින් ඒ ඒ වෙලාවේ වෙනස් වෙන අරමුණු මතින් ඇති වෙන සමාධියට කියනවා ක්ෂණික සමාධිය. එකම සම්මුති අරමුණක ඒ අරමුණේම පැවැත්වීමෙන් ඒ අරමුණත් එක්ක යාලීමෙන් එහි නිමග්න වීමට කියනවා සමත සමාධිය. අර කියපු අර්ථකථනයේ තවත් එක වෙන පැත්තකින් විස්තර කිරීමක් සිදු වෙයි. ආන ওই විදිහට සමත භාවනා විදර්ශනා භාවනා කියලා කොටස් දෙකක් තියෙනවා. නමුත් මේ ආනාපාන සති භාවනා පමණක් ලෝකේ තියෙන අනිකුත් සේරම අරමුණු අතර මේ සමතයත් මේ විපස්සනාට දෙකටම පදනම සකස් කරනවා. එහෙම නැතුව සම 40 කර්මස්ථානවල ආනාපානය අර අනෙක් කර්මස්ථාන 39ම ඒකාන්ත වශයෙන්ම සමත සමාධියක් පමණමයි ඇති කළ දෙන්නේ. සුද්ධ විපස්සනාව සඳහා වෙන පිම්බිම හැකිරීම භාවනාව ඒ කාන්තේම විපස්සනාවක්මයි ක්ෂණික සමාධියක්මයි ඇති කරන්නේ. නිසා ආනාපානෙ පුළුවන් මේ පබන්ද සමාධිය හෝ ක්ෂණික සමාධිය කියන දෙකම ඇති කරන්නේ. නිසා ආනාපාන සති භාවනාව මේ ඕන තැනකට ගැලපෙන කාටත් ගැලපෙන භාවනාවක් වශයෙන් තමයි පේන්න තියෙන්නේ. නමුත් එයින් එන අත්දැකීම් බොහොම සංකීර්ණයි. ඒ නිසා විස්තර කතා කරනකොට හරියට විස්තර දැනගෙන කතා කරුවොත් ගුරුවරයාට ටික වේලාවක් ඇසුරු කිරීමේදී පුළුවන් දැනගන්න මේ යන්නේ භාවනාව මේ සමත පැත්තටද විපස්සනා පැත්තටද කියලා. කොහොම නමුත් මුලදී අවශ්‍ය කරන්නේ සමාධියනේ. ඒ නිසා කොහොම හරි කරන්නේ වැඩි වේලාවක් අරමුණ ආශ්‍රය කරන්ඩ පරිසර සකස් කර දීමෙන් තමයි මේ සමතය මේ සමාධිය දියුණු කරගෙන යන්නේ. නමුත් ඉස්සරහට යනකොට තමයි මේ සමත සමාධියයි විපස්සනා සමාධිය අතර වෙනස් වීම සිදු වෙන්නේ. අපි බාලා මේ තියෙන தത്വයට මේ ආධාරක වෙන විදිහට අපි මධ්‍යස්ත වශයෙන් මේ ටිකක් දුර අරමුණේ හිත පවත්වාගෙන යන්න පුළුවන් යෝගාවචරයකට දෙන සංසිද්ධියක් නිදර්ශනයක් වශයෙන් ගනිමු. භාවනා කරනවා. අපි හිතමු මේ පිම්බීම ඇකිලි මේ වෙලාවේ ගන්න මොකද ඒක සුද්ධ සමතේ විපස්සනාට යන්නේ. අපි හිතමු ආනාපානි කරනවා. මේ ආනාපානි කරනකොට මේ යෝගාවචරයට ආනාපාන විනාඩි 5 10 ඉන්න පුළුවන්. නමුත් හිතියට මොකද කිසියම් పూర్ව දැනුම් දෙමකින්තරව වහාම හිතුවිලි ඇවිල්ලා අර මේ සති ධාරාව කැඩලා යනවා. සමාධි ධාරාව කැඩලා යනවා. ආයශරයක් වේදනාවත් වීම නිසා මේකට බාධා පැමිණෙනවා. වරින් වර සද්ද නිසා වේදන මේ බාධා පැමිණෙනවා. ආනේම කටයුතු කරගෙන යනකොට මේ යෝගාවචරය මේ හුස්ම රැල්ල මතින්ම ගෙනියන සමතේට පමනක් කරගෙන යන කෙනෙක් නම් අර එන සද්ද නොසලකා වේදනා නොසලකා මේ සද්ද පිළිබඳ හැඟීම් නොසලකා හැකි තාක් දුරට මේ ආනාපානෙට නැවත නැවත හිත නැංවීමට තමයි ගුරු උපදෙස් ලැබෙන්නේ. නමුත් යම් විදියකට ගුරුවරයා සමත භාවනා විදර්ශනා භාවනා කියන දෙකම දන්නවනම් ඒ මේ දෙකටම ඉඩ තියාගෙන ගමන් කරනවා නම් එතකොට කියන්නේ වේදනාවක් ආවට වේදනාව පිසාරින්ටෝ මකාහරින්ටෝ දුරු කරන්න උත්සාහ කරන්න එපා. මගේ දැන් හිත තියෙන්නේ ආනාපානෙ නෙවෙයි වේදනාවේ බව දැනගෙන ආනාපානට යම් ආකාරයකින් ගෞරවයෙන් කටයුතු කරාද ඒ වාගම වේදනාව දැක දැන ගැනීම පිණිස ගෞරවයෙන් කටයුතු කරා. වේදනාවේ ස්වභාවික ලක්ෂණ මතුවෙන විදිහට. දුක් වේදනාවද සුඛ වේදනාවද කොතනද තියෙන්නේ මුල මොකද්ද මැද මොකද්ද අග මොකද්ද කියලා මූල කර්මස්ථානයේ අකාමකාගෙන වේදනාවක් ආවොත් ඒ වේදනාවත් එක්ක සුවඳ වෙලා වේදනාවේ ස්වභාවික ලක්ෂණ ගන්න දාස්ති උත්සාහ කරනවා. අපි එදම හිතවිල්ලක් ආවන ඒ හිතවිලි මේ නොදකින් නොපතන් කියලා මකන්න යන්නේ නැහැ. මගේ හිත දැන් තියෙන හිතවිල්ලක බව දැනගෙන ඒ හිතවිල්ල මේ පිළිබඳ සාදර වීමක් වෙනවා. කියන බාර ගන්නවා කියන නෙමෙයි වරෙන් වරෙන් කියනවා නෙමෙයි දැන් මගේ හිත තියෙන්නේ ආනාපාන නෙමෙයි හිතවිල්ලක බව තේරුම් ගන්න. ඒ වගේම ශබ්ද කරදරයක් ආවත් ඒ ශබ්දෙට හිත යොදලා තමන්ගේ මම දැන් ඉන්නේ සද්දක බව තේරුම් ගන්න උත්සාහ ගන්න නිසා ඒ විපස්සනාට බරව යනකොට හැකි හැම වෙලාවකම මූල කර්මස්ථානේ ඉන්න බලනවා. බැරි උණයි කියලා වේදනාව සද්දයක් හිතවිලක් ආවයි කියලා හිත නරක කරගෙන පස්සට යන්න ඉදිරිපත් වෙච්ච අරමුණේ ස්වභාවික ලක්ෂණ බලන්න තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක නිසා සමත අරමුණක සමත කර්ම සමාධියකට භාවනා කරන කෙනෙක් නම් හැම වෙලාවෙම අනිකුත් දේවල් ප්‍රයෝගයෙන් වර්ජනය කරගෙන ප්‍රයෝජනේ ප්‍රයෝගයෙන් ඉවත් කරගෙන හැකිතාක් නැවත නැවත මේ ආනාපානට යනවා අර දේවල් ආපුවාම ඉතින් හිත නරක වීම සිදු වෙනවා නමුත් විපස්සනා යෝගාවචරය එහෙම බාධාවක් ආවයි කියලා හිතනක් කරගන්නේ බාධාව බාධාවේ හිටින ස්වභාවික ලක්ෂණ තේරුම් ගන්න උත්සාහ කරනකොට ඒ සමත සමාධියයි විපස්සනා සමාධියයි දෙක නිදර්ශන වශයෙන් පෙන්වන්නේ සමත සමාධිය කියලා කියන්නේ හිතවලා තියෙන ඉලක්කයට වෙඩි තියන්න උත්සාහ කරන එක වගේ හැකිතාක් දුරට ඒ ආනාපානෙමයි වෙන දේවල් වලට උනන්දු නැහැ. නමුත් විපස්සනා සමාධිය කියලා කියන්නේ එන එන අරමුණට හරියට වෙඩි තියන්න උත්සාහ කරනවා පිම්මට වෙඩි තියන්න උත්සාහ කරනවා වගේ දඩයක් ආරේ මේ එනේන ආරමුණත් එක්ක හිත හාද කරගන්න ගන්න උත්සාහයක්. ඒ නිසා විපස්සනා සමාධියේදී අරමුණු මාරු වුණත් සතිය කඩාගන්නේ. අරමුණු මාරු වුණත් සමාධිය කඩාගන්න නැති වෙන්නේ. අනේ නිසා විපස්සනා සමාධිය බොහෝම සෙල්ලක්කාරයි. නමුත් අර සමත සමාධි තරම් හොඳට ගැඹුරට යන්නේ නැහැ. නමුත් ඒ කෘත්‍ය සිද්ධ කළ දෙනවා. එන එන අරමුණේ එන්නකොටම ප්‍රමාණවි අරමුණට හිත විහිදුවල ඒ අරමුණත් එක්ක සමීපව සමාධිගතව හිත හැකිතාක් දුරට පවත්වන්න උත්සාහ කරන අරමුණ තියෙන තාක්කල්. ඒක නිසා බාධක බාධාවක් කරගන්නේ නැහැ විපස්සනාවේදී බාධකයක් හෝ සාධකයක් වඩපත් කරගන්න. අරමුණු මාරු වුණත් මාරු වෙන මාරු වෙන අරමුණට පුළුවන් තරම් සමීපව සතිය පිහිටවන්න උත්සාහ කරන නිසා ඒ යෝගාවචරයට මේ අමතර අරමුණු ආවයි කියලා හිත නරක කරගන්න දෙයක් නැහැ. දිගින් දිගට යන්න පුළුවන්. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඉනේන සෑම අරමුණකටම සාදර වෙලා ඒව ගෙන්න ගන්න හදනවා කියලා. හැකි සෑම වෙලාවෙම මූල කර්මස්ථානේ ඉන්නවා. බැරි නම් බාධාවක් ආවොත් ඒ බාධාව දැනගන්නවා. මේ මේ නිසා අපි ගත්තොත් වේදනාවක් ආවොත් සමත යෝගාවචරය කරන්නේ මොකද්ද? කකුල පොඩ්ඩක් එහෙම කරලා හෝ වේදනාව පැත්ත කරලා නැවතත් අරමුණට හිත දාන එකයි. විපස්සනා නඹුරක් තියෙන කෙනා නම් වේදනාවට හිත තියෙනවා. මොකද ඒ වෙලාව වේදනාව ප්‍රකටයි. ඒ වේදනාවේ කපන බව, කොටන බව, පුච්චන බව, රිදෙන බව ආදී වශයෙන් වේදනාවේ ස්වභාවික ලක්ෂණ අවබෝධ කරගන්න උත්සාහ කරනවා. වාසිය තියෙන්නේ ওই දෙකම දන්නවා නම් සමත උපක්‍රමය සහ විදර්ශනා උපක්‍රමය තමන්ට පුළුවන් හැරුණු හැරුණු ඇත ගත උළුස්සා කිව්වා වගේ ඕනි ඕනි පැත්තකින් ඒක දාගෙන යන්න පුළුවන්. ඒක අර යෝගනන්ත භාවනා කරන කට්ටියට තියෙන ලාභේ. ඒක නිසා මේ දෙකෙන් එකකට වැඩිය එකක් හොඳයි කියන්න බෑ. අපිට ඕන කරලා තියෙන්නේ කුයි එක හෝ වැඩි වේලාවක් වැඩි සමීපස්තව එන අරමුණට හිත පවත්වන එකයි කරන්න ඕනේ. ඒ නිසා සමත උපක්‍රමය පුළුවන් නම් ඒක කරනවා. පොඩ්ඩක් අතපය වෙනස් කරලා හරි බරි ගහිලා ආය අරමුණට මුණ දානවා. වේදනාව යටපව් කරගන්න. එහෙම නැත්නම් එන ආපු වේදනාවේ ස්වභාවික ලක්ෂණ යොදන්න හිත පවත්නවා. මෙන්න මේ විදිහට යනකොට සමත සමාධියේදී නැත්නම් සමත සමාධියේ තියෙන ලක්ෂණයේ වශයෙන් පෙන්වන්නේ අවික්ෂේප ලක්ෂණෝ. හිත වික්ෂිප්ත කරගන්න ඒ අරමුණේම පවත්නවා. වෙන අරමුණක් આવත් ඒක පොඩ්ඩක් එහෙමේ කරනවා මග අරිනවා මග ඇරලා මූල කර්මත්තන්ට යනවා නමුත් විපස්සනා සමාධියේදී එහෙම කෙරෙලක් නැහැ එනේන සමාධියට හිත පවත්වනවා ඒක නිසා විපස්සනාවේදී ඇති වෙන සමාධියේ ස්වરૂපය මේ විසුද්ධි මාර්ග අටුවාවගේ සඳහන් කරලා තියෙන්නේ ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ පටිපක්ඛේන අනබිබූතෝ චිත්තං අප්පිතෝවිය නිචලං අපේ කියලා කියනවා. ඉනේන අරමුණෙහි නිරන්තරව නිතරම සතිය පවත්තන නිසා ප්‍රතිපක්ෂ ධර්ම වෙන නීවරණ පුළුවන් තරම් දුරු කරලා හරියට අර්පණා සමාධියකට ගියා වගේ එකම අරමුණක් දිහා බලාගෙන ඉන්නකොට වගේ වේදනාව, සද්දාවත්, හිතවිලියාවත්, මූල කර්මස්ථානාවත් ඒ සෑම අරමුණකම බොහොම සමීපස්තව වැඩ කරනකොට අර සමත සමාධිය වගේ පුදුමාකාර ගැම්මක් එන්න පටන් අරගන්නවා. එන්නේ ඒක තමයි ඔය සමත සමාධිය විපස්සනා සමාධිය විස්තර කරනකොට දෙන්න පුළුවන් එක විදිහක විග්‍රහයක්. ඉතින් ඒක නිසා අපි ගත්තොත් මේ ආනාපාන කියන දෙකටම ගැළපෙන සමාධිය අරමුණක් අරගෙන බැලුවොත් ඒ ආනාපානීය දෙක සංසිධීකන සංසීකන ගිහිල්ලා ඒ තුල හොඳ ආලෝකයක් ඒ වගේම කාය පස්සද්ධියක් චිත්ත පස්සද්ධියක් පහළ වෙලා ඒ අරමුණට රිංගා ගත්තා වගේ හොඳට තැම්පත් වෙනවා නම් ඒක හුඟක් වෙලාවට සමාධිය මේ සමත සමාධියට බරගතියක් තියෙනවා අරමුණේ තියෙන අර උණුසුම් ගති, සිසිල් ගති, කම්පන චංචල ගති ආදී ඒ ස්වභාවික ලක්ෂණ ප්‍රකට වෙලා අරමුණේ ඇතුල් වෙන වාර පිට වෙන වාර දෙක අතර වෙනසකුත් නැතුව මුදුවට හිත සජීවීව ඒ වෙනස දකිමින් මේ අරමුණේ ධාතු මනසිකාරයේ පැත්තට හිත යන ගතියක් තියෙනවනම් විපස්සනාව කියලා කියනවා. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ඉන්න 190කට විතර ප්‍රශ්නේ තියෙන්නේ උන් ඔය විපස්සනා ලකුණු සහ සමත ලකුණු පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේ අරමුණේ ඇති වෙන පෙරලියේදී මම මොකද්ද කරන්න ඕනේ කියන ප්‍රශ්නේ තමයි හැමදාම ධර්ම සාකච්ඡා කරනකොට අහන්නේ. ඒකට කරන්න තියෙන්නේ මේ වෙන දේ මොකද්ද කියලා දැනගන්න ඒ අවස්ථාවේදී වෙන මොනම තීන්දුවක්වත් කරන්න නැතුව. ඒකට එහෙමම යන්න ආරින එකයි. අරමුණ තැම්පත් වීම නිසා හෝ අරමුණ තුළ ධාතු මනසකාර මතුවීම නිසා හෝ යම් ආකාරයක tempat ගතියක්, නිවිච්ච ගතියක්, තුනී වෙන ගතියක් තියෙනවනම් Taman දැනගන්න ඕනේ දැන් ඉතින් මොකකින් හෝ දැන් සමාධියක් එන්නයි හදාන්නේ. ආන්නේ සමාධිය ඒක විසීම හොඳට තහවුරු වෙනකන් බලාගෙන හිටියොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් සමහර වෙලාවට මේ මතුවෙච්ච සංහිඳියාව තුළ ධාතු මනසිකාරය මතුවෙනවා. එහෙම නැත්නම් ආලෝක පහළ වෙලා මේ පස්සද්ධි ලක්ෂණ පහළ කරගෙන සමථය පැත්තට යනවා. මේකෙන් අදහස් කරන්නේ විපස්සනා ලක්ෂණ පහළ වෙනට ආලෝක පහළ වෙන්නේ නැහැ කියලා. ඒත් පහළ වෙනවා. නමුත් සමාධියට සමත සමාධියට තමයි ගොඩාක් වෙලාවට ඒ වගේ ඒ ආලෝක පහළ වීම හොඳට හිත නිඳ ගියා වගේ නිඳ ගිහිල්ලා නෙමෙයි හොඳට කීකරු වෙන මේ අවික්ෂේප ලක්ෂණය හොඳට පේන්න පටන් ගන්නවා සමත සමාධියට. විපස්සනා සමාධියට යනවනම් ඒකේ ක්‍රියාශක්තිය වැටෙනවා. ඒක නිතරම නෑ උණුසුම් සිතිල් ගති, කම්පන චංචල ගති, එහෙම නැත්නම් ඒකේ තියෙන සැලෙන ලෙලෙන ගති, පුපුරු ගහන ගති හොඳට පේන්න පටන් අරගන්නවා. ආනේ දිගෙන් කොයි එක හෝ පැහැදිලි වෙනකන් මම විපස්සනාට හරවන්න ඕනේ, මම ධ්‍යාන වලට හරවන්න ඕනේ කියලා යොමු කරවන්න නරකයි. ඒ නිසා එතෙන්දි කියනවා මා පාරක ගිහිල්ලා සංදිස්ථානයකට හම්බුණා වගේ. දැන් මේ සංදිස්ථානේ මම යන්න ඕනේ කෝකෙද කියලා මේ කුකුස හිතට දාගන්න ඕද නැහැ. එහෙම ගියා නම් ඒ ඇති වෙච්ච සමාධියේ හිත හොඳට තැම්පත් කරගෙන ඉන්න කියනවා ඒකට සාදර වෙලා. එතකොට Taman තේරෙන්න පටන් ගන්නවා කුයි අතට යන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම කියනවා නම් ඔය මේ වචනෙන් විස්තර කරාට එච්චර ලේසි නෑ. එතෙදි විනිශ්චය කරන්න. ඒ නිසා කරන්නේ නැවත නැවතත් ඉඳ ගන්න ඉඳ ගන්න වාරේ මේකට ගිහිල්ලා හිතෙන්ද හුරු කර ගන්න ඕනේ. සැක දාන්න නරකයි ඒක. ඒක ඒකෙම මේ හුරු භාවයක් ඒ ඇති පළපුරුදුකමක් මිත්‍රත්වයක් යාලුකමක් ඇති කරගත්තොත් තමයි Tamanට පුළුවන් වෙන්නේ එතනින් එහාට ස්වභාවිකවම හිත දුවන්නේ කොයි පැත්තටද කියලා බලා ගන්න. ඉතින් ඒක නිසා සරුවචන් වහන්සේ මේ මෙවැනි සමාධියක් පුහුණු පුහුණු කරන කෙනාට ආසන්නයෙන් බලපාන්න නැත්නම් හේතු සාධක වෙන කාරණාව ආහාරය ගැන විශේෂයෙන්ම ඔය සංවිතනිකායේ ඒ බොජ්ජංග සංයුත්තේ කාය සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ මහනවා කෝච බික්කවේ ආහාරෝ අනුපන්නස්ස සමාධි සම්බොජ්ජංගස්ස උප්පාදාය uppannasava samadhi sambojjaggassa bhiyo bhavaya කියලා මානෙනි මේ නූපන්නා වූ සමාධියක් සමාධි සම්බොජ්ජංගයක් උපදවන්න හෝ ඉපදුනා වූ සමාධි සම්බොජ්ජංගයක් වැඩි දියුණු කරගන්න මොකද්ද ආසන්නෙන් බලපාන්නේ මොකද්ද ඒකට කිට්ටු ආහාරය කියලා සරුවචන සඳහන් අත්ති භික්කවේ සමාධි නිමිත්තං අත්ති අභ්‍යග්ග නිමිත්තං තත්ත යෝනිසෝමනසිකාර බහුලෝ කාර බහුලීකාරෝ තත්තාහාරෝ අනුපන්නස්සවා සමාධි සම්බොජ්ජංගස උපාදාය උපන්නස්සවා සමාධි සම්බොජ්ජංගස විහිෝ භාවය මහණෙනි මේ සමත සමාධියක් කියලා එකක් තියෙනවා ඒ වගේම අභ්‍යග්ග සමාධිය කියලා එකක් තියෙනවා ආන්නේ සමාධි දෙක පිළිබඳව නුවණින් සලකා බැලීම තමයි නෝපන්නා වූ සමාධි සම්බොජ්ජංගය පහළ කිරීමට උපන්නා වූ සම්මානි සම්පෝඥංගේ වඩා දියුණු වඩා වැඩි ඝන බහල කරලා දියුණු කරගන්නත් හේතුව. ඒ නිසා මේ ඒ අර විවේකව හොඳට අරමුණු කීකර වෙලා නීවරණ බාධාකින් තොරව ඉන්න වෙලාවේදී තමන් හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. මේ අරමුණේ নিমগ্ন වීම තුළ ඇතිවෙන සුඛය සහිත මේ සමාධිමය සමාධියක් මෙතන පහළ වෙලා තියෙන්නේ. නැත්නම් අභ්‍යග්ග සමාධිය කියන හිත නොවිසිරි අරමුණු මාරු වුණත් මාරු වෙන මාරු වෙන අරමුණ කෙරෙහි මේ සතිය පවත්වමින් ඇති වෙන ක්ෂණික සමාධියක්ද කියලා දැනගන්න මේ දෙක දැනගත්තේ නැත්නම් සංදිස්ථානයේ අතරමං වෙච්ච කෙනෙක් වගේ බොහෝ කල් ඉඳ වෙනවා ඒක නිසා ඒකට ඇඟිලි ගහන්න නැතුව බොහෝ වෙලා ඉඳීම තමයි ඔපේ ඔය සිරිමා ඥානාරාම ස්වාමීන් වහන්සේ වගේ භාවනා ගැන පළපුරුදු කර්මස්ථානාචාර්යවරු කියන්නේ ආනාපාන හොඳටම සංසිඳුණා නම් ඒකට ඒක විසින්ම මතුවෙන්න දෙන්න. පැය කහමාරක් එකක් කහමාරක් වුණත් කමන්නේ ඒ නිවිච්ච සංසිඳිච්ච තත්වයටදී හේමම හිතට මේ tempat වෙන්න. නිකන් මේ මූණ ටිකක් දාලා කිරි හට්ටියක් ඒක තැම්පත් වෙන්න ගන්නවා වගේ. ඒ අතරමැද එක කාල් ගන්න හොල්ලන්න ගියොත් ඒ හොඳට කිරිහත්ිය හයි වෙන්නේ ඒක කැදලි ගෑනවා. ආන්නේ වගේ එතන තියෙන ඉවසීම, එතන තියෙන මේ යෝනිසෝ මනසිකාරය තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා බොහෝ විට මේ භාවනා මධ්‍යස්ථානයක වගේ භාවනා කරනකොට යම් කිසි කෙනෙකුට ඒ සමාධිය ආවොත් අර කාලසටහන හොල්ලන්න පෙරලන්නේ නැතුව එහෙමම කරගෙන යන්නේ. මම මෙතනදි මොකද කරන්න ඕන කියලා සැක කරන්නත් තරකයි. මේක මේ වැරදිල්ලක්ද මොකද ආනාපානෙ දැන් පේන්නේ නැහැ සතිය නැති වෙලාද සමාධිය නැති වෙලාද කියලා කුකුස් කරන්නත් තරකයි එතෙන්දී උපමාවක් වශයෙන් පෙන්වන්නේ සක්විති රජ මෙහිසියකට දරු ගැබක් පිහිරියාට පස්සේ ඒ දන්නවා දැන් උපදින්න ඉන්නේ සක්විති රජ පැටියෙක් කියලා ආන්නේ රජපැටියට නැත්තම් උපදින දරුවට හුඟක් වෙලාට ඒ ඒ මහේසිකාව හිතන්නේ දරු ගැබ පිරිමි දරු ගැබක් කියලා තමයි කාන්තාව ගොඩාක් කැමති පුතෙකුට ඉතින් ඒක තමයි හිතාන රකින්නේ. එතකොට රජුරවණ්ඩ දැනුම් දීලා ගැප් පෙරහැර පවත්තලා කිරිමවුරු දාලා ඒ දරුවට ආරක්ෂාව දාලා දෙනවා. දරුවට කියන්නේ ගැබට. අන්න වගේ සක්විති දරු ගැබක් රකින්න රාජමහේසිකාවක් වගේ මේ පෙළ ගැහිගෙන එන සමාධියට හැල හැප්පිලි කරන්න එපා. අපේ අම්මලා කියන්නේ එහෙම දරු ගැබක් පිළිචාන උකුලේ කලේ වතුර තියාන ගේන්න එපා. දරු මිටි ඔලුවට ගන්න එපා. පයිලෙසලා වැටෙන්න දෙන්න එපා. කියලා ඒ අර දරුගබට ආරසා ගන්න හැටි ඒ ඒ දරුගබ දරන මාතාවට අමල දාත්ලා උපතේ දෙනවා. සරුවචනාංශෙත් ඒ වගේ තමයි දැන් මේ සමාධි නිමිත්ත හෝ අභ්‍යක නිමිත්ත කුසපිලිසිඳ ගත්තා නම් ඒක හලහප්පන්න දෙන්න එපා. දරුගබක් රකින්න රක්විත රජ මිහිසියක් වගේ ඒක එහෙමම පුරුදු තාලෙට මේ වැඩ ටික කරගෙන කරගෙන කරගෙන යන්න ඕනේ. ඒක ගැබ හොඳට අල්ලනවා. එහෙම නැත්නම් කියනවා කිරි වදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ දැන් ඉතින් මම ගියත් නැතත් ඉතින් කුඹුරු කිරි වදිනේ කියලා බුදියාණන් ඉඳලා බෑ. එයා නිතරම ගිහිල්ලා බලන්න ඕනේ නියරම උම වෙලාද වතුර බහිනවද මීයෝ කපනවද වතුර ටික හැර වෙනවද කියලා රැයට හැන්දාවට නිතරම කුඹුර වටේ රවුමක් ගිහිල්ලා බලලා කියලා එන්න ඕනේ. ආන්නේ වගේ මේ සමාධිය වැදගත්කම දන්නවනම් ඒක මේ ඊගාවට එන්න තියෙන මේ සමාධි නිමිත්ත අභ්‍යග්ග නිමිත්ත කියන මේ දෙක තාම තේරිලා නැති බව දන්නවනම් හැලහැප්පීමකින් තොරව ඒක වඩා වර්ධනය වීමට පහසුකම් සැලසීම තමයි කියන්නේ සමාධි අනුග්‍රහිතය කියලා. ඒකට අනුග්‍රහ කරගන්න බැරි වුණොත් කොච්චර මේ දරුගබ පිළිටියත් ඒ කබ්සා වෙන්න ඉඩ තියෙනවා. කිරිවදින ගොයෙම බොල් වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේ ගොවියා ඒ වෙලාවේදී එතෙන්ට එනකන් ගොවිතැනට ආරක්ෂයි. හොඳට පොහොටි ගහලා තිනවා, හොඳට බලනෙල්ලලා තිනවා, නීර මඩ තියලා තිනවා කරලා. නමුත් අර කිරිවදින වෙලාවේදී රැකලා නැහැ. ආන් මේ වගේ මේ වැඩේ හැඩේ තේරෙන්නේ මේක හැදීගෙන එනකොට ඒ තමන්ගේ ආහාර වේලවන වරද්දන්න නරකයි. ඉඳ ගන්න වේලාව නරකන්න. නිින්ද එහෙම කඩන්න නරකයි. සමහරුන්ට මේ වගේ සමාධි ආහන්තම් හරියාගෙන ඒයත් මුළු රැය තිස්සේ භාවනා කරන්න පටන් ගන්නවා. මන්ට ලැබෙන දපෑ 7යි 8යි කරන්නේ අද මුළු රැයම කරන්නේ. එක රැයක් නිදිමතපු ගමන් දවස් 7ක් නිදිමතෙන් එයාගේ කාලසටහන කැඩලා යනවා. එහෙම නැත්නම් මේ මෙතන දැන් කරලා බෑ මම මේකෙන් විවේක තැනකට යන්න ඕන කියලා ඕන තැන් මාරු කරනවා. ඒ කිය වෙච්ච එක මම වෙන්නේ අර සම්පූර්ණ තිබුණු අර ගොනුව නැති වෙලා වඩා හොඳට තමයි කරන්නේ. වඩා හොඳට ගිහිල්ලා අන්තිමට තියෙන එකක් නැති වෙනවා. ඒක නිසා ඒ පඬිතයෝ ඒ තියෙන <clears throat> සමාධියට මෙහෙ කරනවා අවශ්‍ය කරන සප්පාය කරුණු සලසලා දෙනවා. අතිපඬිතයෝ තියෙන එකත් එහෙ මෙහෙ කරනවා. ඒකයි මේ කලින් බණ අහලා තේරුම් අරගන්න ඕනේ මේ ඇවිල්ලා තියෙන සමාධිමය මේ සතියෙන් හදාගත්ත එකක්ද සමාධියෙන් හදාගත්ත එකක්ද එහෙමනම් දැන් ඕක නිසින්ින්ද මෝරන්න දෙන එකයි කරන්න තියෙන්නේ ඕක ඊට වැඩිය හලප්පන්ට යන්න නරකයි ඒක නිසා මේ සමාධි නිමිත්ත හෝ අභ්‍යග්ග නිමිත්ත කියන මේ දෙක ආවට පස්සේ ඒකේ සක්විති දරුගබක් රකින්න රාජමහේසිකාවක් වගේ හොඳට නිසින්ින්දී ගුරුවරයා මාරු කරන්නේ නැතුව භාවනා ක්‍රමේ මාරු කරන්නේ නැතුව භාවනා ස්ථානේ මාරු කරන්නේ නැතුව හොඳට ඒක වැඩෙන්න දෙන්නවා. එහෙම නොවුනොත් ඒ හරිය කලකලොප්පන් වෙන්න වුණොත් ඉතින් ඇත්තට මේක අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. ඒ මොකද ඒ ගුරුවරයාට තේරුම් ගන්නත් බැරි වෙනවා මේ මොකාට කොහාට දෙන්න හදන්නේ. ශිෂ්‍යයාට තේරුම් ගන්නත් බැරි වෙනවා ඉතින් පස්සේ පශ්චාත්තාප වෙනවා ඉදානම් මම මෙන්න මෙච්චර මෙච්චර දුර ගියා ඊට පස්සේ මම අතින් කැඩුනා ඕන්න අද තමයි ඒ වගේ ආවේ කියලා හරියට පමාවෙන් සිදු වෙනවා ඉතින් ඒක නිසා මේ භාවනා මධ්‍යස්ථාන හදන එක එහෙම නැත්නම් එහෙම යන්න දෙන්නේ නැතුව රැකෙන විදිහට ධෛර්යමත් වෙන විදිහට බණ කියන එක ධර්ම සාකච්ඡා කරන එක ඥාන සංවත්තනික ක්‍රියා කියලායි සඳහන් කරලා තියෙන්නේ ඒක කරලා තියෙනුනේ පෙර ආත්ම වල ඒකවල තමයි අපිට අර බාධා වලින් තොරව මේක කරගන්න පුළුවන් වෙන්නේ ඒකටම තමයි මේ සමාධි අනුග්‍රහිතය කියලා කියන්නේ සමාධි අනුග්‍රහිතය අනුග්‍රහිත පහෙන් ඉස්ලාම් තියෙන මේ සීල අනුග්‍රහිතේ සූතානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේ සමාධි අනුග්‍රහිතේ මේ විපස්සනා අනුග්‍රහිතේ මේ වගේ අනුග්‍රහිත දන්නේ නැත්නම් හැදීගෙන එන සමාධිය තන වඩා ගන්න අමාරුයි. සමාධි අනුග්‍රහිතය කියලා කියන්නේ පළභෝගේ හේනකනම් භෝගේ වැඩිගෙන එනකොට ඒ ආවට තියෙන තනකොළ ගස් කලවල දාලා ඒ භෝග පැලේ විතරක් ඉතුරු කරලා ඒකට කණු පැලෙමුණට පස් ටිකක් එකතු කරලා හොඳට අවුව වැටෙන සකස් කරලා දෙන එක. නැත්නම් අර වැදෙන බෝ මේ තනකොළ වලින් පොළවේ සාරේ උරාගෙන පැලේ වහගෙන තනකොළ වැවුනොත් නැගිටින්න අමාරුයි. ඒ ඵලිබෝධ දුරු කරලා දෙන එක සමාධි අවස්ථාවේදී කරන්න ඕනේ. ඒක නිසා භාවනා මධ්‍යස්ථානයකදී ඒ නිස්සද්ද වෙන්න කියලා කියන්නේ ඒ වගේම නිසියම කාලසටහන දිගට වැඩ කරන්න කියලා කියන්නේ කාටත් වගේ ඇත්තට මේ සමාධි ලකුණු බහල කරගන්න පුළුවන්. උංග දෙනෙක් දක්ෂ නැත්නම් මේ සමාධිය ඇති වෙච්ච එක නඩත්තු කරගන්න දන්නේ. ඒ මොකද මේ හොඳට කරන්න හදනවා, ඉක්මන් කරන්න හදනවා, හොඳ එක ගන්න හදනවා. ආන්නේ විදිහින් වෙන්නේ මොකද්ද? <clears throat> අර තියෙන එකත් එහෙම වෙන එකයි. ඒක නිසා සරුවච්චන් වහන්සේ සඳහන් කළාට මේ සමාධිය වැඩිවීම සඳහා සමාධි නිමිති අභ්‍යග්ග නිමිති කියලා දෙකක් තියෙනවා. දැන් සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියන දෙපැත්තට අවශ්‍ය කරන නිමිති දෙක. අන්නේ නිමිත්ත පිළිබඳ දක්ෂ භාවය කියන එක මේ ඒකේ යෝනිසමනසිකාරය යොමු කළ යුතුයි කියන මේ සරුවච්චන් වචනේ මුගක් වෙලාවට එච්චරම ගැඹුරින් අවබෝධ කරගන්න අමාරුයි. ඒ නිසා ඒ පිළිබඳව වැඩි අත්දැකීම් සපයන අටකථාචාරින් වහන්සේලා මේකට අවශ්‍ය කරන්නා වූ කාරණා රාශියකට කඩලා පෙන්නනවා මේ භාවනා ජීවිතයේ <clears throat> අත්දැකීම් පැත්තට බර කරලා ඉස්ලාම් පෙන්වන්නේ මේ පුද්ගලයා වත්තු විසද ක්‍රියා කියලා විදිහට තමන්ගේ කය හිත දෙක <clears throat> නිතරම පිරිසිදුව පවත්වා ගන්න උත්සාහ කරනවා. අර සක්විති රාජමහේසිකාවක් තරුගබ පිහිටියාට පස්සේ නිතරම පිරිසිදුව ගත කරන්න ඕනේ. නිතරම අජ්ජන්ත බාහිර වස්තු පිරිසිදුව ගත ගන්න. ඒ ඒ මහේසිකාවට නිතරම ත්‍රිවිධ රත්නය පිළිබඳව ඒ සුබ ලක්ෂණ පේන්න ආරිනවා. හැම වෙලාවෙදීම සුදුසු ආහාර, ඒ සුදුසු අපාය කරුණු දෙන්න ඕනේ. කයත් හොඳට පිසිදුව තියාගන්න ඕනේ. වගේ මේ සමාධි භාවනා සමාධිය සූදානම් වෙනකොට අජ්ජත් බාහිර වස්තු හොඳට පිසිදුව තියාගන්න. ඉතින් ඔය බාහිර වස්තු පිසිදුව තබා ගැනීම කියන එක ඔය ගෙවල් දොරවල් වල ඉන්නකොට ව්‍යාපාර ආදී මේ කරනකොට හරියට බාධා වෙනවා. ඒ කියන්නේ බාහිරින් අය දන්නේ නැහැනේ මේ සමාධියක් තියෙන්නේ කියලා. ඒක නම් ඇත්තට සාධාරණයි. මොකද මේ මිනිස්සු මේ අපි ඒතන භාවනා කරන පරිසරය එහෙම නෙවෙයි. උන්නේ භාවනා මධ්‍යස්ථාන වෙනකොට භාවනා යෝගාවචරොත් මේක දන්නේ නැතුව අම්මන්න මරි තක తీරු මොඩ වැඩ කරනවා. ඒ ඇත්තට කියලා කතා කරනවා. එහෙම නැත්නම් වෙන වෙන දේවල් වලින් ඒ තමන්ගේ හිත ඇවිස්සලා තිබුණාට මං ඉන්නේ මේ භාවනා මධ්‍යස්ථානයක බව දන්නේ නැහැ. කාටද මේ කතා කරන්නේ දන්නේ නැහැ. ඒ ඇත්තගේ හිත කොතනද තියෙන්නේ කියලා දන්නේ. ඉතින් ගිහිල්ලා අර දිව්‍යඥාන්සේ අත තියන්න කැමති නැත්නම් තැන් වල මෝඩිය පිණුම් ගහනවා වගේ අලියට අවුල් කරගන්න. ඉතින් ඒ තරමට අපි වෙන්න දෙන්න තරක. අපි නිතරම කල්පනා කරන්න ඕනේ අනික් කෙනා කොයි තැන කොයි අවස්ථාවේ ඉන්නවද දන්නේ. අපි ඒකට පුළුවන් ආකාරයකින් අත්දවුවක් නිස්සද්ද භාවයක් අපි දැකලා හෝ සතිය පිහිටුවා ගැනීමට උදව් දෙනවා මිසක් අවුල් කරන්න යන්නවරක. ඒක නිසා මුදුවට මතක තියාගන්න ඕනේ තමන් එහෙම භාවනා මධ්‍යස්ථානගේ අනුන්ට යාදෙන අනුන්ට අනුග්‍රහ වෙන හැසිරීමක් ඇති කරගත්තේ නැත්නම් තමන්ට තමන්ගේ භාවනාවටවත් අනුන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්න බෑ. තමන්ගේ අනුන්ගේ වලට උදව් උපකාර කරන අසලුව නැවතිල්ලේ සතිමත්ව නිස්සද්දව වැඩ කරනවා නම් තමන්ට සමාධිය හරියන්ට ඉඳ තියෙනවා තමන්ගේ හරියාගෙන යනකොට අනුගෙන් උදව්වක් ලැබෙන්න ඉඳ තියෙනවා. ඒ නිසා භාවනා මධ්‍යස්ථානට ගියත් පිනක් ඒ කියලා නිස්සද්ද වෙඳලා තේරුම් ගත්තත් Tamanට භාවනාව හරි කියන හතත් පිනක්. මොකද තේරෙනවා මෙතන මේ වැඩක් කෙරෙන තැන. අන්න නමුත් එතෙන් ගිහිල්ලි වෙරලා අවුල් කරගන්න නැතුව ඉඳලා ඉතින් සෑහෙන ගෞරවයක් තියෙනවා සමාධිය. සෑහෙන ගෞරවයක් තියෙනවා භාවනා කරන්න නැත්තම්. ඒක නිසා මේ භාවනා මධ්‍යස්ථාන මුල් ගියාම ඇත්තටම ආධුනිකයෝ හරියට ඒ වගේ නොදැනුවත්කමට වැඩ කරනවා. ඉතින් ඒක තරහට ගහලා බැලලා එලවන්නත් නරකයි. නමුත් Tamante සතිය සම්පජඤ්ඤය තියෙනවනම් අනේ මගෙන් කවදාකවත් මේ වැඩ කරන කෙනෙකුට බාධාවක් නොවේවා කියලා පුළුවන් තරම් මේ කය වචන දෙක සංවර කරගන්න. ඒක ඒකේ ඒ සමාජික පැත්ත තමයි පැත්තෙන් බලනවා අන්නතර විදිහට වස්තු විශේෂ ක්‍රියා විදිහට අජත්‍ය බාහිර වස්තු පිරිසුදු කරගන්න. ඇත්තටම භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ අන්න ඒවට හැදිච්ච පැහැදිච්ච තැන. මොකද අර කලින් අපි කියාපු විදිහට ගෙවල් දොරවල් වල භාවනා කරනවා නම් අපිට ඒ தත්ත්වය ඇති කරගන්න අමාරුයි. ඒ සඳහා කියන්නේ එහෙම Tamanට අභියෝගයකට මුහුණ දෙන්න තියෙනවා නම් මේ වගේ තැනක හැමදාම ඉන්න දැන් ගෙවල් දොරවල් වල ගිහලා ඉන්න කියලා අපි ලොකු සංස මතක් කරන්නේ හැමදාම එක වෙලාවක් වෙන් කරගන්න මොනම හේතුවක් නිසාවත් ඒ වෙලාව වෙන දෙයකට දෙන්න එපා. ඒකට කියනවා සතත අභ්‍යාසය කියලා. නිත්‍ය අභ්‍යාසයක් ඇති කරන්න ඕන. තමන්ගේ ජීවිතේට අදිස්ථාන කරගන්න ඕන ආසවල් වෙලාවේ මම මේ භාවනා කරනවා. සමහරු කියනවා ඒ වෙලාවේ හැමදාම එක තැනකම වාඩි වෙනවා නම් එතෙන්ට යනකොටමත් ඒ භාවනා සමාධිය එනවා. එක දිශාවටම වාඩි වෙනවා නම් ඊට කලින් හැමදාම මම ටිකක් සක්මන් කරලා ඉන්න ඕනෑ වගේ කියලා පෙරහුරුවක් ඇති කරගන්නවා නම් ආන්නේ මේ කාලසටහන වශයෙන් කරලා දෙන මේ ගුණය උගා ජීවිතයේ මේ හික්මී මුකුත් ඇති කරලා දෙනවා අතර සමාධියටත් උදව් වෙනවා. ඉතින් ඒක නිසා ඒක හැබැයි අනුන්ට හිතෙන අනුන්ට ඇඟෙන තාලවලට කරන්න ලක. ඇඟට නොදැනෙන්න. අනුන්ට නොදැනෙන විදිහට තමන් වෙලාවක් වෙන් කර ගන්න ඕනේ. එතකොට තමයි මේ වත්තු විසුද්ධි ක්‍රියාව නැත්තම් පෙරවුරුවක් සහිතව ඒක කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තියෙනවා නිමිත්ත කුසලතා කියලා නිමිත්ත කෞසල්‍ය කියලා. ඒ තමන්ට ඇති වෙගෙන එන අර අපි හිතමු වාඩි වෙලා අපි ඊයේ නම් මට විනාඩි 15ක් භාවනා කරනකොට ඔන්න ආනාපාන සංසිද්ධියට පටන් ගත්තා. නමුත් ඊගාව දවසේ අර පරිසර සාධක හොඳ නම් අපි කියන සිද්ධි වෙනවයි කියලා සිද්ධි වුණොත් පහුවෙන්ද වෙනකොට විනාඩි 15කින් ඒක ගන්න පුළුවන්. ඊගා දවස් විනාඩි 10කින් ගන්න පුළුවන්. ගිය ගමන්ම ගන්න පුළුවන් ආදී විදිහට අර සංහිඳියාව ඉක්මනට ගන්න පුළුවන් තත්ත්ව වෙනවා. අන්න ඒක හොඳට දැනගන්න ඕනේ. එහෙම නැතුව ප්‍රශ්න කරන්න නරකයි. මම ඊසර පැය කාලක් බාහනක් බාහන කරනකොට දැන් මේ ගිය ගමන්ම කොහොමද ආනාපානෙ නැති උනේ? මොකද මේ උනේ කියලා ඒ වෙන දෙයට සැක කරන්නේ නැතුව ඒ දැන් මම ඉන්නේ මෙතනයි කියලා හරියට තැන පටන් ගන්න. එතන ඉන්න දිගට ඇතිවෙච්ච සමාධිය දියුණු කරගන්නට ඒ සමධි නිමිත්ත දියුණු කර ගැනීමේ ශක්තිය ඇති කරනවා. මෙතන නිමිත්ත කියනකොට සමාත සමාධිය කරන කෙනෙකුට නම් මේ ආලෝක නිමිති නැත්නම් කයේ සැහැල්ලු ගති විවිධාකාර මේ සමනලයට අතු නමන වගේ පිළිචි ගති පහල වෙනවා. විපස්සනා කරන කෙනෙකුට නම් මේ මගේ නාසිකාග්‍රේ මට වැටහෙන්නේ දකුණු නාස්පුඩුවේ කෙලවරයි. නැත්නම් වම් නාස්පුඩුවේ කෙලවරයි. නැත්නම් උඩුතොලේ ආදි වශයෙන් අර ආනාපාන නිමිත්ත ඊයේ ගත්ත එකම අද ගන්න පුළුවන් වුණොත් ඒක වැඩේට ගමනට ලාභයි. ආන්නේ විදිහට මුල් ලකුණු ටික ඇති කරගෙන අද ඊයේ අපි හිතමු ආනාපාන යාන්තම් තුනී වෙනකොට බයිලා නැගිට්ටයි කියලා අද අදිස්ථාන කරගෙන යන්න ඕනේ ඊයේ තරමට ආවට නැගිටින්න නැතුව තව චිත්තක්ෂණයක් තව ඒක හුස්ම රැල්ලක් තව විනාඩියක් ආදි වශයෙන් ටික ටික ටික ටික වැඩි කරලා ඒ ගත්ත එක ඉස්සරහට යන්න ඕනේ එතකොට ආයෙ කලබල වෙලා නැගිටිනවා අනිද්දා තව ටිකක් ඉස්සරහට යනවා ආන්න ඔහොම ටික ටික ටික ටික ඒ ගත්ත සමාධිය දිගට ගෙනියනකොට කියන්නේ නිමිත්ත කෝසල්ය කියලා ඇති කරගත්තා වූ ඒ සමත නිමිත්ත නැත්නම් විපස්සනා නිමිත්ත තව දුරට ඉදිරියට ගෙනියන එක. මේක සාමාන්‍යයෙන් ඔය අවුරුදු උත්සවවල නැත්නම් ඉස්කෝලේ නිවාසාන්තර තරඟවල ඔය මේ වාදක ජීවීම් තරඟ කියන්නේ. වාදක ජීවීම් තරඟ කියන්නේ හන්දක් දත්තක කියලා හපාගෙන හන්දුට දෙහිගෙදී තියාගෙන බිම වැටෙන්නේ නැති වෙන්න ඉස්සරහට යනවා. ඉතින් තමන් ඉස්සරහට යනකොට යනකොට ළඟ ඉන්න එක නා එනවද නැද්ද කියලා වටපිට බැලුවොත් එහෙම දෙහිගෙඩි වැටෙනවා. වැටුනොත් ආයෙ මුලට යනවා. ඒ වගේම තමයි ඒ වගේ දැනගෙන දැන් මේක හරි ගිහිල්ලා තියෙනවනම් කලබල වෙන්න දෙන්න නරකයි. තක්කමුක්ක වුණොත් වෙන්නේ අර මේ හැන්ද ගැස්සිච්ච ගමන් දෙහිගෙඩි වෙන්නේ. ඒකත් ආයෙ මුලට යනවා. ආන් එහෙම වෙන්න දෙන්නේ නැතුව තමන්ගේ තියෙන தත්ත්වය තේරුම් ගන්න හිත කලබල කරන දේ තල තුන අතාලේට. ඒක දියුණු පවුණු කර ගන්නවා කිව්වා මේක භාවනාවක් නෙමෙයි. ඒක සාමාන්‍ය බුද්ධිය. අනේ නිමිත්ත කෝසල්ය දැනගැනීම සඳහා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කිව්වේ ඒකට ලෑස්ති වෙච්ච හිතකින් යනවනම් මගේ හිත එනවා මෙන්න මේ වගේ තල කලකොල වෙන තැනකට එනවා නොදන්න තැනකට අන්න ඉතින් දෙනකොට මට අනේ මම කිසි කලකොලයක් නැතුව මට මේකට මුහුණ දී ගන්න ලැබේවා මගේ සීලය ඒ වෙලාවේදී මට ආධාර කෙරේවා මගේ ජීවිත කාය දෙක පරිත්‍යාග කරගෙන මට මෙතෙන් යන්න ලැබේවා කියලා ගියොත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒක මේ හරි හම්බ කරගන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා ආන්නේ විදිහට ඒකේ කුසලතාවය හරියට දියුණු වේගන යන ව්‍යාපාරයක් තව තවත් දියුණු පවුණු කරගන්නේ ව්‍යාපාර පිළිබඳ තියෙන දක්ෂතාවය වගේ ඒ නිමිත්ත කෝසල්‍ය ඇති කරගන්න ඕන. ඒ වගේම ඉන්දිය සමත්ත ප්‍රතිපාදනතාව කියලා ඒ තමන්ගේ ශ්‍රද්ධාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් නැත්නම් ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වුණොත් අවුල් වෙනවා. ඒ නිසා අධික සද්දෝ මන්දපඤ්ඤෝ කියලා පොතේ සඳහන් කරනවා. ශ්‍රද්ධාව වැඩි කෙනා ඒ ශ්‍රද්ධාව වැඩි වීම නිසාම ප්‍රඥාවට හානි කරගන්නවා. මන්ද පඤ්ඤෝ අධික සද්දෝ එනසං අධික සද්දෝ මන්ද පඤ්ඤෝ ප්‍රඥාව වැඩනොත් සද්ධාවට හානි කරනවා ශ්‍රද්ධාව වැඩි කරොත් ප්‍රඥාවට හානි කරනවා උභය පක්ඛෝ කෛරාටික පක්ඛම් භයතන්ති කියලා කියනවා දෙකම තියෙන එක කෛරාටිකයි කියලා කියනවා යෝගාවචරය තුනටම අහුවෙන්න නරකයි ශ්‍රද්ධාවේ ප්‍රඥාවේ සම වුණොත් ඒ මනසේ අද තියෙන අද තියෙන ව්‍යාපාරයක් හරියනවා දේශපාලන කියත් ඒකත් හරියනවා හොඳ හොඳ කෛරාටිකේ දේශ යෝගාවචරය දැනගන්න ඕනේ මට සද්ධාහ වැඩි වෙලත් බෑ ප්‍රඥා වැඩි වෙලත් බෑ මේ දෙක සමබර වෙච්චාම ලෞකික දේවල් වලට හිත යොදන්නත් තරකයි. භාවනාවට මේ හිත යොදන්න ඕනේ. ආන්නේ විදිහට සද්ධා ප්‍රඥා දෙක අතර සමබර භාවය දැනගන්න. ඒකට සමාධියයි වීර්යයයි දෙක ගත්තාම හොඳට මේ වගේ වහි නැහැ. සීතල සමාධිය සම අවස්ථාවක පරියංගයට ගියොත් නින්දට බරයි. ඒතකොට සමාධිය ලෙඩ සමාධියක්. ඒ වෙලාවට දැනගන්න ඕනේ නෑ ටිකක් වැඩිපුර සක්මන් කරලා වීර්යවන්තව පරියන්කට යන්න ඕනේ. එහෙනම් තෝ හොඳටම උෂ්ණ වෙලා, අවිශ්ලා තියෙන වෙලාවක සක්මන් කරන්න ගත්තොත් අර තිබුණු සමා වීර්ය තවත් වැඩි වෙලා මේ ඉසකක් උන් ඇවිල්ලා ඉඳ ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ වෙලාවට පරියන්කට යන්න ඕනේ. අන්න ඒ වගේ වීර්ය අධිකන සක්මන පරියන්කට යනවා. මේ සමාධිය අධිකන පරියන්කයට සක්මනට යනවා ආදි වශයෙන් මේ සමාධිය සහ වීර්ය අතර තියෙන සම්බන්ධතාවය කර බැලීමෙන්ම තේරුම් අරගන්න. ආනිව සමබර කිරීම තමයි මේ <coughs> සතියට කරන්න තියෙන කාරණාව. ආනිවයිදී කුසලතාවයක් ඇති කරන නිසා කවමදාකවත් එකම යෝගාවචරයට හැම පරියන්කේදීම මේ දේ කළ යුතුයි කියලා පූර්ව නිගමනයක් නැහැ. සමාධිය වැඩි වීම සඳහා කළ යුතු කලමනා කටයුතු ඒ යෝගාවචරය දැනගන්න ඕන. ඒක නිසා ඒකෙදී ගුරුවරයා එනකන් හැමදාම හැම වෙලාවෙම මෙල ගුරුවරයා උපදෙස් දෙයි. එහෙම බෑ. Taman දැනගන්න ඕන සමාධි වර්ධනය සඳහා මොන මොන ආකාරයට මේ සද්ධාවත් ප්‍රඥාවත්, වීර්යයත් සමාධියත් දෙක සමබර කරන්න ඕනද කියන එක ඒ විවෘත මාත්‍රකාවක්. ඕන වෙලාවක ඒකට හිත යොදාගෙන ඉන්න ඕනේ. ඒ වගේම හිතට නිග්‍රහ නිග්‍රහ කටයුතු අවස්ථාවල් තියෙනවා. නිග්‍රහ කටයුතු කියලා කියන්නේ මේ හොඳට සමාධිය තියේදී උන්න රාගය ඇවිසිලා දිගින් දිගටම දිගින් දිගටම මේ රාග අරමුණේ කක කක කක යනවා. එහෙම නැත්නම් මොනවා හරි වෙච්ච දෙයකට ඇතුලේ තීත් නරකක් නිසා ද්වේෂය ඇවිල්ලා ඒක නිකන් පිළිකාවක් වගේ බෝවි බෝවි යනවා. ඉතින් එතකොට ඒ යෝගාවචරයට පරිසරය හොඳයි නිසද්දායි ඔක්කොම තියෙනවා. නමුත් අර ක්ලේශයක් ඇවිල්ලා දිගින් දිගට කරදර කරනවා. ආන් මේ වෙලාවේදී හිතට නිග්‍රහ කරගන්න ඕන. මොකද්ද නිග්‍රහ කරන්නේ? දැන් මම මේ කරන්නේ කල්පනා කරන එක. ඔය කල්පනා කරන භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා කුටියක් පාලු කරන්න ඕනේ නැහැ. සිල්ලර ගන්න ඕනේ නැහැ. එහෙමනම් කල්පනා කරන්න පුළුවන් ගෙදර ඉඳලා මෙතෙන් ආයේ මම එහෙම කල්පනා කරන්නේ නෙවෙයි කියලා. ඒ කල්පනාවල තියෙන ද්වේෂ සාගත එහෙම නැත්නම් ප්‍රහාණ කළ යුතු අකුසල කර්ම දැක්කම ඒකට නිග්‍රහ කිරීම යෝගාවචරය දැනගන්න ඕනේ. ඒ පග්‍රහ කරන්න ඕනේ. එහෙම නැත්නම් තනවා වඩන්න තියෙන අවස්ථාවල් එනවා. හොඳට සද්ධාව තියෙනවා, හොඳට සතිය තියෙනවා, හොඳට සමාධිය තියෙනවා. වඩ වඩාත් හොඳට පරියන්කට ගිහිල්ලා ඒක දියුණු පවුණු කරගැනීමේ හැකියාව යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ. යම් වෙලාවකට යෝගාවචරයට මේන ගමන හැකි සංඥාවෙන් දිනු පවම කරගන්න ඕනේ නම් ඒ යෝගාවචරයට මේ දැස්සපසව උරුබූටිව සෙල්ලක්කාරව එක වඩන්න ඕනේ නම් ඒ යෝගාවචරයා ධම්මවිචේ සම්බොජ්ජංගයේ විද්‍ය සම්බොජ්ජංගයේ වගේ ඒ උණුසුම් කරන සම්බොජ්ජංග වඩන්න ඒ යෝගාවචර සීතල කරන පැත්තට යන්න ඕනේ නම් ධම්මවිචේ විද්‍ය පීති සම්බොජ්ජංග සීතල කරන කීකරු කරන පැත්තට යන්න ඕන නම් Taman තීරුම් අරගෙන තියෙන පස්සද්ධි සම්පොජ්ජංගේ සමාධි සම්පොජ්ජංගේ වගේ සීතල කරන පැති වලට යන්න ඕන. ඉතින් ඒක බොජ්ජංග ධර්මවලදී බොහෝම මේ ඉන්ද්‍රයන් නිහිමේ කරනකොට යෙදිය යුතු මාත්‍රාව දැනගන්න ඕන. ඒකදී ඔය පස්සද්ධි සම්පොජ්ජංගේ ගැන තමයි අපි කතා කළේ. ඒකදී මේ මතක් කළ යුතු කාරණාවක් වශයෙන් කියන්න තියෙන්නේ මේ බොජ්ජංග සූත්‍රය ලෙඩ වෙච්චාම ගායනා මේ සජ්ජායනා කරන එක අපේ සම්ප්‍රදායක්. සබුත්තරන්ස ලෙඩ වුණත්, කාශ්‍යප මහ රහතන්ස ලෙඩ වුණත්, මොග්ගල්ලාන සෝන්ස ලෙඩ වුණත්, ඒ ලෙඩෙන් සුව වීම සඳහා මේ බොජ්ජංග ගායනා කරන්න කියලා සර්වචනංශය දේශනා කරලා තිනවා මහාචුන්ද ස්වාමීන් වහන්සේ. ඒ වගේම කාශ්‍යප මහ රහතන් වහන්සේ සූසනේ පෙච්චාන් සර්වචනංශයෙන් වැඩම කරලා මේ බොජ්ජංග දේශනාව කරලා තිනවා. මේ බොජ්ජංග වල තියෙන මේ පස්සද්ධිය තමයි ඒ හීලින් ඉෆෙක්ට් එක තියෙන්නේ. එහෙම නැත්නම් සුව කිරීමේ ශක්තිය තියෙන ප්‍රසද්ධිය. ඒ නිසා මේ ඒ සුව කිරීමේ ශක්තිය ගන්න තමයි මේ සතිය විරිය ධම්ම වෙච්ච කියන ධම්ම වඩන්නේ. වැඩුවට පස්සේ ඒ ප්‍රමෝදයේ ප්‍රීතිය පහළලා පස්සද්ධි සංහිඳියාවට එනකොට තමයි කයේ තියෙන ওই උෂ්ණ සීතල ගතිය සම වෙලා ඒ සුව සේවාවෙ එන්න පටන් ගන්න. එහෙම සුවයක් නැත්තම් කවදාකවත් සමාධියක් එන්නේ නැහැ. ඒක නිසා බුද්ධංගක සූත්‍ර සජ්ජායනා කරනකොට ඒ දවස්වල භාවනා කරනකොට මට මතකයි යම් වෙලාවක හිත නිදි මතට වැඩිලා මට ඕනේ දැන් විරිය සම්පොජ්ජංගේ මතක් කරන්න. ඉතින් විරිය සම්පොජ්ජංගේ වඩන්න ඕන. නමුත් වඩන්න කියන්ට ඔය කියන කාරණා දන්නේ. එතකොට මම පුරුදු වෙලා තිනේ නිකන් සජ්ජහන කරනවා. විරිය සම්පොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා හිතෙන් සජ්ජහන කරනවා. කාශ්‍යපය මේ විරිය සම්පොජ්ජංගය මයා සම්මදක්ඛාතෝ මා විසින් හොඳට ගෙන හැර පානාලාදී. සරුවඥන්සේ කවදාකවත් මේ සම්බොජ්ජංග උගන්වන්න කළු ලෑල්ලක් රටවුණු කෑල්ලක් පාවිච්චි කළා නැහැ. මුළු අවුරුදු 45 තුලම උන්වහන්සේ කිසිම අද කාලේ ගුරුවරයෙක් පාවිච්චි කරන කිසිම උපකරණයක් පාවිච්චි කළා නැහැ. අද කාලේ ගුරුවරු උගන්වන්නේ අතනින් මෙතෙන් පෙන්වන්න පුළුවන් රූප සටහන් ආකාරානේ. උන්වහන්සේ දේශනා කරන සතිය ගැන සතිය කවදාකවත් රූප සටහනකින් පෙන්වන්නේ එහෙව් දෙයක් පෙන්වන්නත් උන්වහන්සේ මේ කිසිම උපකරණයක් පාවිච්චි කරේ නැහැ. නමුත් උන්වහන්සේගේ ශ්‍රී මුක දේශනා තියෙනවා මයා සම්ම දක්ඛාතෝ. මේ සති සම්බොජ්ජංගයෝ විද්‍ය සම්බොජ්ජංගේ මම විසින් උඹලට මනාවකට දක්වන ලදී. කොහොමද දැක්වේ? ඒක ලක්ෂණ මෙහෙමයි, රස මෙහෙමයි, පච්චපට්ඨාන මෙහෙමයි, පදට්ඨාන මෙහෙමයි කියලා නැවතත් කියලා කියලා කියලා. ඒත් තුලව භාවනා කරවලා කරවලා කරවලා කොහොම හරි ඉතර කාවත් යනවා. මහා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ මේ නිකම් මූල ධර්මයක් වෙනස මූල ධර්මයක් උගන්වන්නේ නෙවෙයි. මම විසින් කරන ලදී. භාවිත කරනදී බහුලීගත කරන්න. නමත් කරලා තියෙනවා මානිසංස ලැබලා තියෙනවා. ඔය ඇත්තොත් කෙරුවොත් ආනිසංස තියේ කියලා සරුවචනසේ සෑම සම්බොජ්ජංගයකටම මයා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීගතෝ අභිඥාය නිබ්බානාය සම්බෝධාය සම්මත. ඒක ඒකාන්තයෙන්ම අතිවිශිෂ්ට ඥාන පහළ වීම සඳහා නිවන සඳහා හේතු වෙනවා කියලා ඒ අර විරිය සම්බොජ්ජංගය පිළිබඳව එහෙම මතක් කරනකොටම අර නිදිමත කැඩිලා සත්‍යයනා ස්වරූපේ නිසා වීර්ය පහල කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඇවිස්සෙන හිත වැඩි. එහෙමනම් පස්සද්ධි සම්බොජ්ජංගය පිළිබඳ මේ කියවලා තියෙන පාඩයක් නැවත නැවත සජ්ජායනා කරනකොට මේ පස්සද්ධි කියලා කියන්නේ සංහිඳියාවක් ਸਰවඥාංශ මේක උගන්වලා තියෙනවා අපිට අපි ඒක යම් යම් අවස්ථාවල කරලා තියෙනවා මට දැන් අනේක මතක් වුණත් හොඳයි කියලා කරනකොට ඒ සංහිඳියා තත්ත්වෙ ඉන්න පටන් ගන්නවා ආන්නේ විදිහට මේ ඒ ඒ ඉන්ද්‍රියන් සමබර කිරීමේ ශක්තිය යෝගාවචරය දැනගන්න ඕනේ ඒක ඇත්තටම කියනවනම් මේ සාමාන්‍ය ආධුනික යෝගාවචරයට ලක් වෙන අභියෝග නෙවෙයි ගාක් ජීුණු වෙච්ච. ඉතාමත්ම සූක්ෂම විදියට Tamange ඉඳුරන් මේ සමබර කරන වෙලාවේදී දැනගත යුතු අතිරේක විස්තර. මේ ඔක්කොම යෝගාචරය දන්නේ නැත්නම් භාවනා කරන්න බෑ කියන එකක් මේකෙන් අදහස් වෙන්නේ නැහැ. නමුත් Tamanට අවශ්‍ය නම් ඇතිවෙච්ච සමාධිය තව තවත් දියුණු කරන්න මේ වගේ අතුරු කරුණු නිතරම කටපාඩම් කරමින් මතක් කරමින් හදාරමින් ඉන්න ඕනේ. ඒක අපි ධම්මවිචේ සම්බොධ්ජංගේ කතා කරනකොට ඒකට අදාළ කරුණු නිතරම මතක් කරමින් ශී කරමින් ඉන්න ඕනේ. මේකෙත් මේ සමාධි සම්බොධ්ජංගෙත් මතක් කරනවා. අර විතර නිග්‍රහ කළ යුතු නිග් අවස්ථාවේදී නිග්‍රහ කරනවා. පග්‍රහ කළ යුතු වෙලාවේදී තනවා වැඩි යුතු වෙලාවේදී තනවා වඩන්න ඕනේ. ආන්නේ විදිහට කරනකොට මේ අර මේ මතක් කළගත යුතු කරුණු ධර්ම විචය ගැන අර මේ කියලා තියෙන කරුණු නැවත නැවත හොයන එක, ඒව ගැන සාකච්ඡා කරන එක, මේ වගේ ධර්ම දේශනා කරන එක, කරන එක, අහුම්කම් දෙන එක අන්න අර සම්වර්තාවයට උඟක් උදව් වෙනවා. ඒ වගේම තමයි ඒ සම්බොජ්ජංග තව තවත් දිනු කිරීමට නිරාසාදස්ස චිත්තස්ස සද්දා සංවේග වශයෙන් සම්භාසනතා. එතමාට බුද්ධුම්ම නිරසකමක් එනවා. මේ අරමුණ එකමයි. කිසිම වශයෙන් ඒකේ ඉදිරියට පේන්නේත් නැහැ ගුරුවරයාත් කියනවා පැයක් හිටපන් දෙකක් හිටපන් කියලා ඇඟ නිකන් අච්චාරු දැම්මා වගේ යුණු දෙහි දැම්මා වගේ ඔහි ඉන්න කතිය එනවා ඉතින් ඒකකොට මොකද මේ මේ අපේ සමාජයේ කට්ටිය මේ වෙනකොට එක්කෝ මේ මේ අධ්‍යාපන කටයුත්තක් කරලා හරි දිනුවක් ලබන නැත්නම් ගොවිතැනක් බතක්ක් කරනවා අපි මේ ඇවිල්ලා එක තැනට වාඩි වෙලා මොන කර්මයක්ද මේක කියලා මම පුදුම විදිහේ පාවෙන ගතිය එනවා ඒ කියන්නේ හොඳට ඕම සද්ධාව පිළිනවා එහෙම නැත්නම් අර විරිය ආදි පිළිනවා අනේක දැනගෙන ඒ වෙලාවට සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන හිත සම්පහන්සනය කරනවායි කියන එක. සම්පහන්සනය කරන්නේ මේ වටාත්තෙන් කරපදී. හරි වේද වෙනකොට ටිකක් වටාත්ත වයින්කොට අර හිත අලුත් වෙලා එනවා. ඉන්නේ සම්පහන්සන කෘත්‍ය සඳහා හරියට උදව් වෙනවා බුද්ධානුස්සතිය. ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වගේ. ඒ නිසා ඒ වගේ වෙලාවට දැන් අරමුණ පේන්නේත් නැහැ. ඒ පේන්නේ නැති වෙලාවට ඒක අරමුණ ඉල්ලුවට එන්නේත් නැහැ. ගුරුවරයෙක් කියනවා පුළුවන් තරම් ඉන්නේ කියලා. ආන්නේ වෙලාවට සමහරලාට අර වගේ සද්ධාව වැඩි වීම සඳහා අවශ්‍ය කරන කාරණා කරන්න කියනවා. මේක හුඟා ගැඹුර නැත්නම් මේට වැඩි හුඟා ගැඹුරු පැත්තෙන් සර්වඥාන්සේගේ සූත්‍රයක සඳහන් වෙනවා. මේ ඔය කියන සමාධියත් ඇති වෙලා චිනික සමාධියට ඇති වෙලා හිත හොඳටම විපස්සනා ශේස්ත්‍රය යනකොට ඔය මුල් මුල් අවස්ථාවට වැඩිය ඉතාමත් මේපා කරවන පරියන්කින් උල්ල වීසි කරන தත්ත්වයට වගේ එහෙම නැත්නම් සියදී විනාශ ගන්න හිතන මට්ටමට වගේ. එහෙම නැත්නම් මට මේ ඊපස්සේ කෑමක් ඕනෙත් නැහැ, බීමක් ඕනේ නැහැ කියලා සම්පූර්ණ නාස්තික පැත්තට හිත යන වෙලාවක් එනවා. මොන්නම විජේකන්ත අරමුණු කිට්ටු කරන්නත් බෑ පෙනුනත් නැත්කින් ඔබතන් කියලා හිතන මට්ටමට වගේ ඉන්න පටන් ගන්නවා. ඉතින් එහෙම සමාජයට ගොඩාක් වෙලා ඉන්න වෙනවා. ආහනේ මේ ඉන්න වෙලාවට තරුවත් chance මතක් කරනවා අරමුණ පේන්නේත් නැහැ. හිතේ ඒකලාශයක් පේන්නත් නැහැ. හැබැයි දන්නවා මේ වෙලා තියෙන සංගතිය මේ සතියට අහුවෙලා තියෙන දැන් මම ඉන්නේ අසරණ වෙලා දැන් මේ මෙව වෙලාගේ. ඒකෝට කියනවා හිතේ පණිදියක් බලාපොරොත්තුවක් අපේ පලාතක නැහැ. මොකේද මං හිත තියන්නේ කියලා දැනෙන අවස්ථාවක් එනවා. ආන්නේ වෙනකොට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා අදාළ දේ කරලා ඒක හිත තනවාටන එක පිළිබඳ සර්වඥාන්සේ සඳහන් කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් ඒ භික්ෂුණී උපස්වයට ගිහිල්ලා නැත්නම් භික්ෂුණී ආරාමයට ගිහිල්ලා ඒ භික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා නැගෙනින උඹලා මේ මහානදම් පුරනවාද සතර සතිපට්ඨානේ වඩනවාද. ඒතර කියන්නේ ඇත්තෝ එහෙමයි ස්වාමීන් වහන්සේ අපි මේ සතිපට්ඨාන වන්න අපි එක එකනාගේ ඉතින් මේ සති සමාධි ධර්ම වැඩමින් පවතිනවා කියලා ආ හොඳයි කියලා යනවා. ඊළඟ කරුවචනාන්තට වාර්තා කරන අවසරයි ස්වාමීන් වහන්සේ ඇඳා විවේක තිබුණ නිසා මම මේ භික්ෂුණී ආරාමයට ගියා. ඒත් මෙහෙම නන්දුවෙන් සතර සතිපට්ඨානේ වඩනවා. එතකොට කරුවචනාන්ත අහනවා මහණේ ආනන්දය ඔබේ භික්ෂුණීන් වහන්සේලාට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා දෙක කියලා දුන්නා. එන්න සරුවත් එතකොට ආනන්ද සාංශි දන්නේ මොකක්ද මේ පණි 10 භාවන අපණි 10 භාවන අන්න එතෙන්දි සරුවත් සාංශි මතක් කරනවා අනිවාර්යයෙන් මේ සමත භාවනාවේ වැඩෙන වෙලාව වෙනකොට විපස්සනා භාවනාවේ අත්‍යවශ්‍යයෙන්ම මේ අසරද වෙන තනි වෙන මේ අන්දමන්ද වෙන ගතියක් පහළ වෙනවා ඉතින් මොකටද මං එල්ල කරන්නේ මොකද්ද මං කරන්නේ කියන එක දැනෙන තැනකට එනවා. ඒක එන්න ඕනේ ඒක අනිවාර්ය අවශ්‍යතාවයක් මේ භාවනාවේදී. වෙන විදිහට කියනවනම් මේ සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම කැඩිලා තුන්න දූලි වෙලා ගිහිල්ලා. ඉතින් ඒකට යෝගාවචරයට පේන්නේ තමන් පච වෙලා විනාශ වෙලා නාස්තියක් සිද්ධ වෙලා වගේ නෑ. මේ වරින් වර වරින් වර තමන් ගෙනාපුවව ගොනුව කඩලා යනවා. මමයා නැති වෙලා යනවා. මාන්නේ නැති වෙලා යනවා. තෘෂ්ණාව නැති වෙලා යනවා. නැතිලා ගියාම පේන්නේ අසරණ වුණා, තනි වුණා වගේ කියලා. අන්නේ වෙලාවේදී එල්ලේ නැතු වෙනවා. ඒකට අරුවචයන් සඳහන් කරනවා අන්නේ එහෙම එල්ලේ නැති වෙලා තමන් දන්නවනම් සීයෙන් බුද්ධියෙන් ඇවිල්ලා ඉන්නේ මට දැන් එල්ලයක් නැතුව මම දැන් අන්දමන්ද වෙලායි කියලා ඒ වෙලාවට මගේ නම සීපත් කරන්නයි කියලා කියනවා. බුදුහාමුදුරන්ගේ නම සීපත් කරන්නයි කියලා කියනවා. ගුරුවරයෙක් නැතුව සීපස දායකයෙක් නැතුව පුදුමාකාර වෙහසක් වෙලයි මේක හොයාගත්තේ. අපිට එහෙම නෑ. අපිට පාරක් තියෙනවා, ධර්මයක් තියෙනවා, සංඝයා ඉන්නවා, බුදුන් ඉන්නවා කියලා බුදුහාමුදුරන්ගේ නම සීපත් කළා හිතට සද්ධා වැඩි කළ දෙන්නේ. ඔක අවස්ථා දෙකදී වෙනවා. සමත භාවනාවේදී අර්පණ සමාධියට කිට්ටු වෙනකොට උපචාර සමාධි අර්පණ සමාධි දෙක මැද ඔය වගේ මේ මග සලකුණු නැති කාන්තාරයක් හරහා යනවා වගේ මහමුදක් හරහා යනවා වගේ තනක් පහු කරන්න වෙනවා. විපස්සනාවේදී චක්‍ර රාශියක් ඔක පහු වෙනවා. උගාක් වෙලාවට නේ හැම වෙලාවෙදීම මගේ කය රැකෙයිද මගේ ජීවිතය රැකෙයිද කියන විදිහට කාය ජීවිත අපේක්ෂා අතහරින්න වෙනවා. අනේ සෑම වෙලාවකදීම භාවනාවත නැහැර දිගට පවත්නකොට මේ සම්පහන්සන කෘත්‍ය කරන්න ඕනේ. වරින් වර වරින් වර පවන්සල්ලා ඒ බුදු ගුණ මෙනෙහි කරලා හෝ තමන්ගේ සීලය ආවර්ධනය කරලා හෝ නැත්නම් මෙතෙන්ට පාපු ගමන මම සතියේනේ ආවේ කියලා වශයෙන් හෝ ඒ තැනට අවශ්‍ය කරන ආත්ම ශක්තිය ඇති කරලා දෙන්න ඒ ආත්ම ශක්තිය කවදාකවත් ගුරුවරයෙකුට දෙන්න බෑ. තමන්ම එතෙන්දී ඒක උපයාස අපයා ගන්න නම් ඊට කලින් කරුවක් කරලා ඇති වෙච්ච අත්දැකීමත් ඒ තමන්ගේ සීලාදී ගුණ සීපත් කිරීම බුදුහමන කලින් වඩලා තියෙන ගතියම අවශ්‍යයි. ඒක නිසා ඒ සද්ධා වගේ දේවල් කරලා අර වෙහෙස කර කාන්තාරක දාඩිය දාලා ක්ලාන්ත වෙන ගති, මුහුදමැදි වක්කාර ගති ඇවිල්ලා යන්නේන මක් නැතුව තනි වෙච්ච වගේ වෙලාවල් වල අපි අසරණ නෑ අපි සාසරණයි. අපි අනාථ නැහැ අපි සනාථයි අපිට බුද්ධ සරණේ තියෙනවා ධර්ම රත්නේ තියෙනවා සංඝ සරණේ තියෙනවා සීල සරණේ තියෙනවා කියලා අර ඉව නැවත නැවත සිහිපත් කරන ගතිය මේ සමාධිය තනා වැඩිීමේදී උඟාක් වලට අවශ්‍ය වෙනවා ඒ වගේම මේ තමන්ගේ අර කලින් කියපු විදිහට අර සමාජයට අදාළ කාරණා කාරණා සිහිපත් කිරීමත් අවශ්‍යයි. ඒ වෙලාවට මේ සමාධිය නැති අසමාහිත සමාධිය ගැන කතා නොකරන මේ කාලේ භාවනා කරන නිවන් දකින්න තියා භාවනා කරන උපදෙස් දෙන්නව කවුරක්වත් නැහැ නිකන් ඔන්න බොරු වැඩ අමතක කරලා දාලා අපි වගේ විවේකයෙන් හිටපල්ලා කියන කතාවල ඕන තරම් ඇහෙනවනේ. ඒවට කියන්නේ කටළු කතා කියලා. අන්නේ කටළු කතා කරන පුද්ගලයෝ අයින් කරනවා. අයින් කළා කොහොම හරි අපි මේක රකින්න ඕන අපි මේක කරන්න ඕනෑ කියන අර සමාහිතයි ඒකට යෙදිච්ච පුද්ගලයන්ගේ ඇසුර පවත්වන්න ඕනේ. ඒ වගේම නිතරම ලදලද අවස්ථාවේ මේ සමාජය වැඩිම සඳහා නැඹුරු ගතියක් අතද නිමුතතාවය කියන ඇති කිරීමෙන් තමයි මේ වෙලාවේදී යම් දඟර වතුරෙන් ආය උසල උඩට ගන්නවා වගේ මේ ගත්ත සමාජය දිනු කරගෙන යන්න පුළුවන්. මේකෙන් හිතන්න නරකයි මේ හැම කෙනාටම මේ කියන විදිහ ඔක්කොම කාරණා කරන ඕනයි කියලා. සමහරුන්ට බොහෝම ඉක්මනට සමාධිය එනවා. ඒක ආවයි කියලා මට මේ මේ මේ කරුණු කාරණා මම සම්පූර්ණ කරන්න ඒ නිසා මට ආපු සමාධිය වැරදි කියලා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒ වගේම ඒ ඊයේ මට එහෙම ආව අද නාවයි කියලා ඒක මේ කාගේ හරි දෝෂයක්වත් මේ වුණියම් කරලවත් නැත්නම් වෙන මොකක් හරි මගේ කර්ම දෝෂයක් හිතන්නත් තරකයි. ඒ වෙලාවට මේ කලියුතු කාරණා කරලා ඒක තනවා වඩා ගන්නවයි කියන නිසා හැම වෙලාවෙදීම අර පොළොස් සම්බුලක මේ පදම ගන්නවා වගේ ලේසියෙන් අතාරින්නේ නැහැ. එනේනකොට අවශ්‍ය දේවල් සම්පූර්ණ කළ කරනකොට තමයි ඒ සමාධිය ඇති කරගන්න පුළුවන්. එහෙම නොවුනොත් ඒ විදිහට සමාහිත භාවයක් ඇති නොව කවදාකවත් ඒ අරමුණෙහි ඇති හැටි දැක ගන්න බැරි නිසා විපස්සනා වර්ධනයක් කරන්න බෑ. විපස්සනාව කෙරීගෙන යන අතරමැදි ගොඩාක් වෙලාට ওই සමාධිය කැඩලා විසිලා යන වෙලාවල් එනවා. ඒ සෑම වෙලාවකදීම ආධුනිකයෙක් වගේ අර සමාධිය නැවත නැවත පිළියම් කරගත්තොත් ගමන පහසුවක් තියෙනවා. එහෙම නැති වුණොත් හරිම වෙහෙස කරගතියක් තමයි තියෙන්නේ විපස්සනා කොටයි. නමුත් මේ සමාධි සම්බොජ්ජංග ගැන කතා කරනකොට සමත භාවනාවට අදාළ විපස්සනා භාවනාවට අදාළ කියන දෙකොට්ටාසෙටම අදාළ සමාධිය ගැන කතා කරනවා. නමුත් මම අර දේශනා මුලදිම දක්කලේ අද ලෝකයේ විශේෂයෙන්ම මේ වගේ පිරිසක් ගැන කතා කරනකොට අවශ්‍ය වෙන්නේ සමත සමාධිය තියෙනවනම් වඩා හොඳයි නැත්නම් ඒක නැති උනායි කියලා අරින්න නැතුව විපස්සනා සමාධිය හෝ එතන එතන තියෙන ක්ෂණික සමාධිය හදාගෙන යනවනම් මේ අද ලෝකයේ තියෙන මේ ප්‍රධානම ප්‍රශ්නේ වෙන්නේ මේ අසහනය තරුණ අසහනය කියන මොන ක්‍රමෙන් හෝ ඇති අසහනයට ප්‍රධාන හේතුව මේ ආත්ම සන්තුෂ්තිය නැතිකමයි කන්ටේන්මන්ට් එක. එහෙම නැත්නම් තමන්ගේ ධාර්මික වශයෙන් පිරිච්ච ගතිය. ධාර්මික සම්පත්‍ති කරගතිය නැති වෙච්චාම ඇති වෙන මේ අසහනෙට අද මොන්නම බෙහෙතක්වත් නැහැ. මතක් කරලා තියෙන්නේ සතිය තමයි. එළඹ සිටි සිහිය තමයි ඒකට තියෙන ප්‍රධානම බෙහෙත. ඒ වගේම මේ පරිසර දූෂණයට මොන්නම ක්‍රමයකින්වත් ඔය කතා කරන පරිසර දූෂණය ගැන කතා කරන ඇත්තෝ විතර පරිසරයේ කෙලෙසන જાතියක් ලෝකේ නැහැ. ඒ නිසා ඒක නිකන් හොරාගියම්මයි පේන කන්නා වගේ. නමුත් යම් වෙලාවක අපි සතියෙන් සමාධියෙන් ඉන්නවනම් අපි නිතරම පරිසරයට ප්‍රිය තමයි මේ මොකද කරන්න කියන ගතිය ඇති වෙනවා. ඒ නිසා ඒකේ දක්ෂකම අර කියනද සතියේ දක්ෂකම තියෙන කෙනාට ඉබේම අර පස්සද්ධියත් සමාධියත් ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් හොඳට මතක තියාගන්න අපි කොච්චර ඒ විදිහට පස්සද්ධිය සමාධියක් ඇති කරගත්තත් තමන්ගේ අසල්වැසියා ළඟ ඉන්න කෙනා අසමාහිත පුද්ගලෙක් වෙන්න පුළුවන්. නමුත් කවදාකවත් ඒ පුද්ගලයාට සමාහිත වෙන්නේ කියලා උපදෙස් දෙන්න කියලා නිකන් අතපුච්ච ගන්න නම් යන්න එපා. ඒක කවදාකවත් කෙරෙන්නේ නැහැ. ඒ පුද්ගලයා ඇවිල්ලා ඇහුවොත් විතරක් උපදෙස් දෙනවා මිස මේ අනුන්ට බණ කියවිලිව හදන්න ගියොත් වෙන්නේ අපේ හිත හතිය තවුල් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඊටාත්ම යටහත් පහත් බය බොයි කියාගෙන සමාධිය හදා ගන්නවා මිස මේ සමාධිය ওই තියෙන තරම් ලේසි නෑ. එන්නේ මොකද හේතුව ඒ සමාධිය තිබුණොත් විතරයි විපස්සනා කරන්න පුළුවන් ඉන්නේ සමාධිය කියන්නේ අවසාන නිෂ්ඨාවක් නෙවෙයි. නමුත් ඒකත් අමාරුයි. ඒ නිසා නිතරම හිත යොදාගෙන ඉන්න ඕනේ මේ මධ්‍යස්ථකාරකයේ වෙන සමාධිය යම් ආකාරයකට අප කරලා ළඟා වෙන්නේ ඒක සඳහා නැමිච්ච හිතකින් යුක්තව ඒ සමාහිත පුද්ගලයෝ ආශ්‍රය කරමින් අසමාහිත පුද්ගලයන් දුරු කරමින් මේ වගේ දේවල් යොදන්න හම්බ වෙන මේ මොහොත අපි මේ ගත කරන මොහොත මුළු සංසාරෙම වශයෙන් බලනකොට පුදුමාකාර වටිනාකමක් ඇති මොහොතක්. අපිට මේ වගේ දෙයක් ආයේ කවදා හම්බ කරගන්න පුළුවන් වෙයිද කියන්න බෑ. ඒ නිසා එවැනි මොහොතක් ආවට පස්සේ උපරිම ප්‍රයෝජන ගනිමින් ඒ සමාධිය දිනු කරගත්තොත් විපස්සනාට ලොකු ඉඩක් ලැබෙනවා. නමුත් මම හිතනවා මේ සමාධිය පිළිබඳව මම හිතුවේ නම් එක පැයක දේශනාවකින් හමාර කරන්න කියලා. නමුත් තව ටිකක් මේ මේ මූලික කරුණු පහු කරගෙන ගියේ ඇත්තන්ට මේටදී විස්තර සහිතව තව ටිකක් වෙලා ගන්න වෙයි කියලා මට හිතෙනවා දේශන හමාර කරන්න ඉස්සෙල්ලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු මම දන්නේ තව දවස් කීයක් වන කියන්න අපිට ඉඩ තියෙනවද කියලා. ඒ කියන්නේ අපි මේ මේ භාවනා වැඩමුළුව තුළ ඒ වුණමුත් අනිත් දවසෙත් මේ උපේක්ෂා සම්බොජ්ජංගයට යන්න ඉස්සෙල්ලා මේ සමාධිය පිළිබඳව තව ටිකක් විස්තර ටිකක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. අද මේ මෙතෙක් කරගෙන ආපු ඒ බොජ්ජංග පිළිබඳව සමාලෝචනයක් තමයි ගොඩක් ලාට සිදු වුනේ. නමුත් ඒ තුලින් සමාජය තව තවත් වර්ධනය කරන්න ඕන තොරතුරු ටිකක් අපි අනිත් දවසේ ඉඳ තියලා අද මේ ඇති කරගත්ත කරුණු මතින් Tamange අත්දැකීමට මේක ගැළපෙන ගති, අනිකුත් ධර්ම කාරණාවට ගැළපෙන ගති සම්පූර්ණ කරගෙන තව තවත් කුසල ඡන්දයක් පහළ කිරීමට මේ ශක්තිය මේ මේ ධර්ම කොටසෙන් හේතු කරනු පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දිනාට මේ සමාහිත භාවය වහවහ අත්දැක ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට විනාඩි 5-10ක් විතර තියෙනවා මේ කල යුතු කී යුතු යමක් තියෙනවනම් එහෙම නැත්නම් ඉතින් අපිට තියෙන්නේ ඥාතියින්ට පින්පමුණුලා දෙවියන් පින්පමුණුවීමේ ඒ කටයුතු සමාප්ත කරන්නේ. ඇත්තටම විපස්සනා පැත්තෙන් කියනවනේ ඒකට කියන්නේ නිබ්බිදාව කියලා තමයි. නිබ්බිදා කියන වචනයෙන් අදහස් කරන්නේ නිර්වින්දනය කියන්නේ. ඒක රස විඳින්න බෑ. දන්නවා ඇත්තටම මේ භාවනා තත්ත්වයක් බව දන්නවා නමුත් මොන විදිහෙන්වත් ඒක අගේ කරන්න රස විඳින්න බෑ ඒ තරම්ම හිත පාළු කරලා මුඩු කරලා ඉපාම කරනවා අපි කොච්චර සැලසුම් කරන කියත් ඒ හිතුවට වැඩිය මට්ටමක කියනවා ඒක හරි අමාරුයි ඒක විස්තර කරලා දෙන්න ඉතින් අර ප්‍රමෝදය කියන එකයි. එන ඕන දෙයක් මම පැමිණි දුක් පැණි රහයි කියලා අපේ සාමාන්‍ය ප්‍රස්තාව කරලා තියෙන. අන්නේ தත්ත්වෙ ගිහිලා තමයි ඒ වුණත් මම හිතන්නේ කොහොම කරක්වත් යම් කිසි ප්‍රමාණයකට ගිහිලා ඒ කලකිරීම කියන එක මේ අච්චාරු වෙලා තමයි නතර වෙන්නේ. හරිම අමාරු ඒ தත්ත්වෙට ඒ පැත්තෙන් එහාට යන්න කොච්චර අපි ධෛර්යවන්ත ගියත් එතෙන්ද නිකන් මේ හේ බාලා උම්මලකඩයක් වාගේ කුඹලාවෙක් වගේ වේලිලා ගන්න දෙයක් නැත්ත් එකටපත් වෙනවා. එහෙම නැතුව මේ සක්කාය දිට්ඨිය කියන එක කැඩෙනවයි කියන එක නැත්තම් මේ තණ්හාමාන දිට්ඨිය අයින් කරනවයි කියන එක සිද්ධ වෙන්නේ නැහැ. නිසා අපි හිතනකොට ගැඹුරින් ඒක සිද්ධ වෙන බව විතරක් මතක තියාගන්න ඕනේ. ඉතින් ඒක උනාට පස්සේ නම් ඉතින් මරණය කියන එක එච්චරම අමාරු නෑ. නොමර මරනවා. කැමති නම් දැනගන්නේ සක්කාය දිට්ඨියමයි. මේ මීය ගහන ගැටේ කඩන්න නම් මොකුත් නෑ මේ කේක් එකක් හදලා අයිසින් දාලා දමලා ගහන්න ඕනේ. නිකන් බෑ. හොඳට අයිසින් දාලා ගැහුවාම පචස් කාලා වදින්නේ. ආනේ වගේ තමයි. ඒක මේ Taman ඔය කොච්චර කරගෙන ගියත් ඉතින් ගියාට පස්සේ තමයි තේරෙන්නේ සර්වචනාන්දේ මොන පින්වත්ද පැන්නේ. මේ යහපැත්තට පනින්න කවදාකවත් මේ සව් බිල්ලක් දීලා රූපිට රූපයක් දීලා බෑ. නර බිල්ලක්ම ඉල්ලනවා. නර බිල්ලක්ම ඉල්ලනවා. ඒ නිසා සමතේ කරන කට්ටියත් ඒක ටිකක් ගෙනියනවා හැබැයි. ගෙනියලා එච්චර දුරට වද කරන්නේ නැතුව දෙනවා. විපස්සනා කරනකොට නෑ ඒක හිටුවක් යනවා. නෑ හරිම අමාරුයි ඒ වෙලාවේදී අර භාවනා මධ්‍යස්ථානයක වගේ හිටියොත් මේ ඒ වගේම අර ඇක්සිඩන්ට්ස් වලට මුහුණ දීපු කට්ටිය ඔය heart failures ඇවිල්ලා මේ ලිපු කට්ටියට මේකේ රිහසල් එකක් හම්බ වෙනවා අන්තිම දරුණු මේ වේදනා නොහිතපු දුක් විඳලා කහගෙන ඉන්න මිනිස්සුන්ට ඒ අර නිබ්බිදා විති අලුතෙන් එන්න දෙයක් නෑ ආයෙව විඳලා තියෙනවා මෙතෙක් වින්දේ මේ ලෞකික දෙයක් සඳහා මොකද ඒක එහෙමම දාන්න පුළුවන් ආධ්‍යාත්මික ගමනට ඉතින් ඒ නිසා මේ ජීවිතේ පැමිණෙන සැප සම්පත් සේරගෙන්ම අපේ ආත්ම ශක්තිය හීන කරනවා. ජීවිතේ පැමිණෙන හැම දුකකින්ම අපේ ආත්ම ශක්තිය වඩනවා. අපිට කියලා දීලා තියෙන ඕක අනිත් පැත්ත. අපිට කියලා දීලා තියෙන්නේ මේ සැප සම්පත් සහිත කුමාර ජීවිතයක් හමුදු පෙරපින කියලා. නමුත් වැඩක් නැහැ ඒක නිකන් මේ ලාමක එළවලු වගේ ට්‍රාන්ස්පෝට් කරනකොට සවුත් වෙනවා. මොකද මෝරච්ච එළවලු ට්‍රාන්ස්පෝට් වලදී මුකුත් වෙන්නේ නැහැ. ඒක නිසායි ඔය මේ බාලදක්ෂ ව්‍යාපාර සර්වචනanse කිව්වේ මේ යෝගාවචරය කියලා කියන්නේ ඌරෙක් වගේ හොටක් තියෙන මොනරෙක් වගේ අත් දෙකක් තියෙන කබරෙක් වගේ පිටක් තියෙන උටුවෙක් වගේ ස්වරූප තියෙන මිනිහෙක් වෙන්නේ කියලා. ඔය අඤ්ඤම් පඤ්ඤම් ලාලප්පන ආලප්පන තියාන ගියොත් දෙදෙන් මගදී වෙilla නැන්නේ. හැබැයි මේක ටික ටික දැඩි කරගෙනත් යනවා. ඒකට ලෑස්ති නම් හරි. ඒ හැම දුෂ්කරතාවයකටම මුහුණ දෙගෙන යන්න ඕනේ. මේ මේ නිකන් සාමාන්‍ය වචනින් කිව්ව මම ඉස්ලාම් රිට්‍රීට් එකට ගියාට පස්සේ ලේවැල්ලේදී මුනිත්‍ර ජීතුමා උඹ පරියංකේදී මරණය අත්දැක දවසට පහුවෙන්ද තමයි නිවන් දකින්න පුළුවන්. එනේ නරබිල්ලක්ම ඉල්ලනවා. මොනවාකට පොඩි දෙයකට කොම්ප්‍රොමයිස් කරන්නේ නැහැ. දීපු දවස් දවසට ඒක දීලා දාපු දවසට ඔන්න තෑග්ග අතර දෙනවා. එනිසා අතහැරීම කියන එක නිකන් විනෝදාංශයට පුරුදු කරන්නේ පොඩි එකෙක් හදනකොට මරියට උපදෙස් දෙනකොට අනේ කරුණා කරලා මේ පින්න පූල් ගෙඩි වගේ කෙල්ලෝ නම් හැදුවත් කමන්න කොල්ලෝ නම් හදන්න එපා. උන්න හොඳට මේ දුක්ඛ තේරිලා, ගහින් වැටිලා, ගඟේ ගිලිලා ඒ දුක් හිතව හදන්න දෙන්න ඕනේ. නැත්තම් උන් කවදාද ජීවිතේ මුණ දීලා ප්‍රශ්නයක් ආවම මේ කරන්නේ. උන් කුමාර සපදීලා හැදුවත් හරියන්නේ නැහැ. දුක දෙන්න ඕනේ. ඒ නිසා අපේ සාමාන්‍ය પરම්පරාවේ කතාවක් තියෙනවා ඕනම වලව්වක් පරම්පරා තුනක් දිනු වෙනවා තුනෙන් පස්සේ වැටෙනවා. මොකද දිනු වෙන කාලේ දුක දන්නවා. දිනු වුණාට පස්සේ හම්බෙන දරුවෝ නාස්තිකයි විනාශකාරී. මොකද දෙමව්පියෝ උන්ට සැප දෙන්න හදනවා. සැප දීපු ගමන් අර ජීවිතය පිළිබඳව හෝ දුක පිළිබඳව ආબોධය නැති වෙනවා. ඒක නිසා අපි ඇත්තටම හැම දුෂ්කරතාවයක්ම ඒක නිකන් පුහුණුවක් වශයෙන් ඒ දරුවන්ට දෙන්න ඉගෙන ගන්න ඕනේ. දරුවන් විතරනේ අපිට දී ගන්න ඕනේ. ඒ නිසා පැමිණෙන හැම දුකක්ම ආපම දැනගන්න ඕනේ මේකේ මොකක් හරි වටිනාකමක් තියෙනවා. ජීවිතේට ගන්න තියෙන වටිනාකමක් තියෙනවා. මේ දුක්වල තියෙන සම්පූර්ණ නාස්තික විනාශයක් නෙමෙයි ඒ නිසා ඔය මම දන්නේ ඒකට මේ හරියම හොඳ ටික තියෙන ඔය ඔය සෙන් කතාවට. දැන් ඊට පරිවර්තනය කරගෙන කරගෙන යනවා මේ ලංකාවේ ජීවිතේ යන පටන් අරගත්ත පොත් ටික. අන්න ඒකෙ පෙන්නලා දීලා තියෙනවා මේ සෑම දුකක්ම සපතකට වඩපත් කිරීම ඒක පොඩි ඒක මුණත මාරු කිරීමක් විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ මනුස්සයා ගඩේ ගහුවත් මරන්න බෑ. වෙනින දෙයට මුණ දෙන්න බෑ. මේ සමාජය කියලා කියන්නේ බොහොම හොඳ සුන්දර පැත්තක් පෙන්වුවාට ඒක උපයන්න බෑ මේ ලේසි කෙනෙකුට උපයන්න බෑ. උපයගත්තම නඩත්තු කරන්න බෑ. ඒක නිසා මේ ලෑස්ති වෙලා යම් සුනාමියක් ආවත් කරන්න දෙයක් නෑ. එන දෙයකට මුහුණ දෙලා නැසක පැනලා බේරෙන්න බෑ. කවදා හෝ මේක ගෙවන්න වෙනවමයි. දැන් කිය අනිත් පැත්ත තමයි කියන්න බලන සම සමාධිය හරි ස්ථාවරයි. මොකද එකම අරමුණේ නේ පවත්තන්නේ. විපස්සනා සමාධිය එතන එතන උපේන එක. එතන එතන එතන දුන උපයන්නේ. උපේවේ නැත්නම් එතනින්ම වැටලා යනවා. ඒක නිසා විපස්සනා සමාධිය හරි සෙල්ලක්කාරයි. සම සමාධිය හරි තල තුනයි. ලැබුවාකට පස්සේ ਉਹ පවත්තගෙන එකයි තියෙන්නේ. ඒක නිසා සමත සමාධිය ඇවිල්ලා ඒක ඉන්න නැතුව ඒක විපස්සනාට දානවයි කියලා කියන්නේ අර ලැබිච්ච සැප පාවා දීලා විපස්සනාට යන එක. විපස්සනා සමාධිය එහෙම නෙවෙයි. එතන එතන එතන උපයමින් යන එක. ඒක හරියම සෙල්ලක්කාරයි. ඒකයි කියන්නේ අර පණින පිම්මට විදි කියන්න දක්ෂ කෙනෙක් වගේ මුගක් වෙලාවට වරදිනවා ඒකේ. මොකද හරියියෝ සතුටක් තියෙනවා. ඒක දෙලොම එක අරමුණටම සිතෙද්දී ඉබල කාලය දීවිරම් ගන්නේ විපස්සනා විදියට අරමුණ ඉතවර එන සුදියක නිකන් අරමුණ දින එනේ නෑමාරමුණම් බල බල එතකොට ඕනේ වෙලාවක නැති වෙච්ච දවසක ගන්න මිනිස්සු විපස්සනා සමාධිය පැත්තෙන් එහෙම මෙව එකක් කරන්න අමාරුයි. මොකද විපස්සනා සමාධිය උපයන්නත් අමාරුයි. අදහස ගන්නත් අමාරුයි. හරීම අභියෝගශීලී විපස්සනා සමාධිය. ඒකෙදි කියනවා සමත සමාධිය තියෙන්නේ අරමුණේ নিমগ্ন වෙලා සැප විඳින එක. විපස්සනා තමයි තියෙන්නේ එන අරමුණ තමන්ට මේ උදව්වට ආපු අරමුණේම නාම රූප වශයෙන් කඩනවා හේතු බල වශයෙන් කඩනවා හේතුයි ඵලයි නාමයි රූපයි තේරම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒ ඉදිරියේ තියෙන අරමුණම කප කපා කොට කොට පතුරු ගහ ගහ බල බල යන්නේ කිසිම වෙලාවක නිකන් මේ හැල්ම යන්න දෙන්නේ නැහැ හැපි හැපි එනේන අභියෝගයට මුහුණ දිදී මුහුණ දිදී යන්නේ ඒක නිසා ඒක මේ මේ අභියෝගශීලී හරිම සෙල්ලක්කාරයි. අනිත්‍ය දුකනේ වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලන්න ඒක නාම කොටස් රූප කොටස් නෑ. ඒක අනිත්‍ය භාවයේ මතුවලා එයි. ඒක ක්‍රියාශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක තියෙන ඒක ඒක නිශ්චලව ඒක ස්පාසුවේ එක චිත්තක්ෂණ දෙකක් නෑ. හැම චිත්තක්ෂණයෙම ස්පාසු දෙන්නේ නෑ. ඒ තරමටම අනිත්‍යතාවය පේන්න පටන් ගන්නවා. එතකොට මෙනෙහි කරත් නැත්නම් ඒක හරි. නමුත් අපිට මම එදත් මතක් කරුවා එදන ඉංග්‍රීසි දේශනා වෙන්නදී මහසි භාවනා ක්‍රමයේ තියෙන ස්වභාවික ලක්ෂණ ටික මතු කරගන්න එක විතරයි. ඉන්හිහට ටික ගැම්මෙන් අල්ලනවා. අනිත්‍ය දුක්ඛනාත මෙනෙහි කරන්න ඕන මේ ස්වභාවික ලක්ෂණ හොඳට අස්පනා පිට මේ පේන්න පටන් ගන්නවනේ ඒක වේග වෙන්න වෙන්න ඉතින් අනිත්‍යතාවය නැති වෙන මොනවා කියන්නේ. ඒ වගේ මේක දිහා බලාගෙන හරියම වෙහෙස කරයි. ස්පාසුවක්ම නැහැ. ඉතින් ඒක නම් බලලා බලලා බලලා තමයි එතකොට තමයි තේරෙන්නේ මේ සංසාරේ අපි හරියට දැක්කොත් කවදාවත් අල්ලන්නේ. හරියට දැක්කොත් ඒකට තණ්හා කරන දෙයක් නැහැ. නොදැක්ක නිසා තමයි ඝණීය වශයෙන් දකපු නිසා තණ්හා මාන දිට්ටි බලපු නිසා අපිට හිතනවා මේක තියාගත්තොත් හොඳයි මේක මේ ගබඩාව තියාගත්තොත් නැහැ කන්දුක තියලා තියාගත්තොත් හොඳයි කියලා හොඳ දේවල් පේනවා. ඕනෙම අරමුණට හිත දාලා ඇති හැටිය දැක්කොත් නම් මොනම දෙයක්වත් මේ මේ දේ තියාගන්න ඕනේ කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ මුළු සංසාරේ භාවනා කරලා. දකින දකින දේ පේන තියෙන එක වෙහෙස කරන නිබ්බිදාට පල කරන දෙයක්. මොකද ඒක තාම ඉතින් බැලු බැලමට පේන්නේ නිකන් නැති දුකක් ඔළුවේ දාගෙන නිකන් මේ විපස්සනා කරනවා කියලා සරුවචාන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ඒක ඇත්තට මේ විපස්සනා කරනකොට නම් දුකක් තමයි. ඒක නෑ කියන්න බෑ. නමුත් මේ දුක දුක්ඛ සත්‍යයක් බවට පත් කරගන්න පුළුවන් ඒක තමයි සතුටු වෙන්න දෙයක් මුළු ජීවිතේටම නෑ කියන්නේ. ඒක මගහැර මගහැර ඕන තරම් කාලයක් ඉන්න පුළුවන්. ඒක කවදා හෝ මේකට මුහුණ දෙන්න බෑ. කවදා හෝ මේක යථා ස්වරූපේ දැන ගැනීම තරම් සතුටක් කිසිම දවසක තිරසෙනෙකුට ලබන්න බෑ කිසිම දවසක මිත්‍යා දෘෂ්ටිකයකට ගන්න බෑ ඉතින් අපිට හයිය හති කියන්නේ අනේ අපිට මේක දැන් මේක ඉවර කරගන්න තියෙනවා ඇති ඇති දැක් ගන්න තියෙනවා නම් කියලා අර තද දිමුත්තාවේට නැඹුරු ගතිය ඇති කරන්න ඕනේ ඒකට ලේසිම ක්‍රමය තමයි මේ කල්යාණ මිත්‍රන්ගේ අසුරම තමයි මෙන්න මෙන්න අපිට සරණක් නැහැ ධම්මෝ විනානත්ති සරණං මේ මේ අම්මිතාත් එක්ක අපි නෑ ධර්මෙම තමයි කියලා ඉල්ලගෙන ඉන්න එකයි තියෙන්නේ. මෙහෙම ඉන්නකොට නම් එහෙම කරොත් ඇයි ගෙවල් වලට ගියාම වෙනම ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා, රක්ෂණ සංස්ථාවක් තියෙනවා, පොලිසියක් තියෙනවා, ආරසාවක් තියෙනවා. එතකොට ටැක්ස් ගෙවනවා. මෙහෙ ඉන්නකොට නම් හිතන්න පුළුවන් ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා ඉන්න පුළුවන්. ඒ නිසා ආපහු යනවයි කියලා කියන්නේ කබලෙල්ලෙකට වැටෙනවා වගේ එකක් තමයි. ඉතින් මොකද කරන්නේ? ප්‍රේමදී කැමතෝ ඉන්න දෙන්නේ නැහැ. ඈ? ඉන්න ඈ ඒක කවුරු වැඩියක් Tamange දුකට කිසි වෙනසක් වෙන්නේ නැහැ. අඩු කරන් තියෙන්නේ පැමිණි දුක් සංග්‍රහය කියන එකමයි. දුකත් එක්ක ඉඳලම Tamange threshold value එක Tamange දැරීමේ ශක්තිය වැඩි කිරීමෙන් විතරයි දරන්න පුළුවන් වෙන්නේ නැත්නම් ඕන තරම් ඕක මගේ හැර හැර ඉන්න පුළුවන්. නමුත් නිකන් කාලේ ගත වෙනවා සංසාරය යන ගමනයි තියෙන්නේ. හොඳයි අපි දැන් අතහමා අතහමාට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි අපි ධර්ම දේශනා සතිවාරයේ මෙතන સમાપ્ત